සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි शरणं गच्छामि द्वितीयां ते बुन्धां शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयां ते धम्मां शरणं गच्छ ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යං බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං පිදම්මං සරණං ගච්ඡාමි සත්‍යං සරණං ගච්ඡාමි සත්‍යං පිසංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං शरणं गच्छामि ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුවිචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික් සික්ඛාපදං සමාදියාමි ස්වාමීනි මච්චපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුසා පිරිතට ආරාධනා කිරීම උදෙසා මේ කියන වාක්‍යයන් මා කිවාට පටිභාය අත්ථි පටිබාහාය සම්බ සංපත්ති සිද්ධියා සම්පත්ති සිද්ධියා සම්බ දුක්ඛ විනාසාය දුක්ඛ විනාසාය අරිත්තාං මංගලං පරිත්තං මංගලං විපත්තේ පත්තේ බාහාය පත්තේ පටිබාහාය සම්බ සංපත්තේ සිද්ධියා සබ්බ සම්පatti සිද්ධියා සම්බ භය විනාසාය භය විනාසාය හරිත්තං බ්‍රෝත මංගලං සුත මංගලං විපත්තේ පටි බාහාය පටිවාහාය සම්බ සංපත්තේ සිද්ධියා සම්පatti සිද්ධියා සම්බ රෝග විනාසාය විනාසාය හරිත්තං රෝත මංගලං සිකර දටේ චාං පාලිකේ විමානේ දීපේ රට්ටේ චගාමි තාරුවන ගහනේ ගේ භගවන්තු මිතෙන්තේ භුම්මාදායං දුදේවා ජාල දල විදමේ ගංගාබ නාගා තිත්තංගා සංතිකේදං වරවතනං සාදවූ සුනන්තු පරිතස්සවන කාලෝ අයං බදන්තා පරිතස්සවන කාලෝ සදන්තා පාරිත ධම්මං ශ්‍රවණ කාලෝ ආයං භාදං තා භගවතු ආරහතු මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ ආරහතෝ සම්බුද්ද නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද ඉති පිසෝ භගවා සම්පන්න

පාට වින්දිතෝ සියා සතුපමං සප්ප පුරිසං වදාමි ඉදම් බේසංගේ රාතේ

පීතේ හොන්ති බුසප්ප

දත්තන සම්පදාය පායේ හිත විපමුත්තෝ ीदम् පතනම් පනිතං පිසෝ කම්මං

අප ගුම්බේ ආතාපෝසිතක් නිතාං

භූතානි සමාගතානි සුගතං දේව මානෝස පූජිතං සමාගතානි තථාගතං දේව මානෝස පූ

භගතං දේව මානෝස පූජිතං කුසලේන Yeah.

සුඛී නොවා සත්ති

පටිඝ සංඥා ආයතානියං පුත්තා मे සාදෝච තිරියන්ත තං චරා

සීලවා حتى සජ්ජන්තු තේ භවත් ත්වන්තරායෝ බුද්ධානෝ ربها

सा

භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ භගවතෝ අරහතෝ तारि आर्य पच्चानि हञ्च नाम किम् पञ्चोपादानाकन्धा नाम किम् ආජ්ජාත්තිකානි ආයතනානි සත්තනාමකින් සත්ත බොජ්ජංගා අන්තනාමකින් අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ නව නාමකින් නව සත්තාවාසා රස නාමකින් දසහංගේහි සමන්නාගතෝ අරහති බුද්ධති ආත්තේ ඉමස්මින් කායේ සකාධන්තා පාචෝ මං සංඝාරු අත්ති අත්ති මින් යං වාක්කං අදයන් යකනං කිලෝමකං පිහකං අප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරිසං ඉත්තං හෙම්හං පුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ අංසු අසත් හේලෝ සින්දානිකාලසිකා මුත්තං මාත්තකේ මාත්තලුංඝන්ති පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි ආවදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය ධම්සමක්කස වාතා තප සිරින් සප සංවස්සානං පටිගාතාය යාව දේව හිරිකෝ අපේන පාටිච්ඡාදානත්තං අට්ඨි සංකායෝ නිසෝ පින්ඩ පාතං පටිසේවාමි ඒවදවා न මණ්ඩනායන न යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය නිසින්සෝ පරත්තියා බ්‍රහ්මචාරියානුග්ගහාය ඉතේ පුරාණං ච වේදනං පතියං කාමී පටිසංකායෝ නිසෝ සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිගා පටිඝාතාය දංසමක සවාතා තප්ප සිරින් සප්ප සම්භස්සානං පටිඝාතාය අට්ටි සංඛායෝනිසෝ ගිලාන පච්චය භේසඤ්ඤ පරික්කාරං පටිසේවාමි වේදනානම් පටිඝාතාය අම්භ්‍යාපඤ්ඤ අරමතායාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති වදන්තේ තේ භික්ඛෝ භගවතෝ පාච්චාසෝසුං භාගවා ඒතද වෝච දසයිමේ භික්කවේ ධම්මා පබ්බජිතේන අබින්හං පච්ච වික්ඛිතම්බා හතමේ අදහස ජීවං නියම් හි අඤ්ජෝපගතෝති පම්බදිතේන අබින්හං පච්ච වික්කිතම්බං අනපටිපද්ධාමේ ජීවිකාසේ සබ්බජිතේන අබින්නම් පච්ච වේක්කිතබ්බං අඤ්ඤෝ මේ ආකම්පෝ කරණීයෝති සම්බදිතේන අබින්හං පච්ච වෙක්කි තම්බං අච්චිනුකෝ මේ අන්තා සීලතෝන උපවදති සම්භජිතේන අභින්නම් පච්ච වෙක්කිතම්බං අච්චිනුකෝ මං අනුවික්ච විඤ්ඤෝ සම්බ්‍රහ්මචාරී සීලතෝන උපවදන්ති පම්බදිචේන අභින්හං පච්ච වෙක්කි තම්බං අම්බේ මේ පියේ මෙහි මනාපේ නානා භාවෝ විනා භාවෝති අබ්බජිතේන අභින්නම් පච්ච වේකිතම්බං අම්මස්සකෝම් හි කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කං මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා කංසදායදෝ භවිස්සාමිති අම්බජිතේන අබින් පච්චවෙක්ඛි තම්බං හතම් භූතස්ස මේ රත්තිං දිවා වීති පතන්ති තී අබ්බජිතේන අබෙන්නං පච්චවෙක්ඛි තම්බං අච්චිනෝ කෝ හං සුඤ්ඤාගාරේ අභිරමාමේති පබ්බජිතේන අබින්හං පංච වෙක්ඛිතම්බං අත්තිනුකෝ මේ උත්තරි මනස ධම්මා අලමරිය ඥාන දප්පම් පච්චේ මේ කාලේ සම්බ්‍රාහ්මචාරී පුට්ඨෝ නමං කෝ භවිස්සාමි තේ අබ්බජිතේන අභින්නම් පච්ච වේකිතම්බං මේකෝ භික්ඛවේ දස ධම්මා පබ්බජිතේන අභින්හං පච්ච වෙක්ඛි තම්බාති නමවෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා තාවත්තියං විහරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අත්‍රකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්බං 제තවනං ඕබාසිත්වා යේන භගවාතේනොපසංකාමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං ධිතාකෝසා දේවතා භගවන්තං ඝාතාය අජ්ජවාසේ බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානසොත්තානං භෝයි මංගලමු ධම්මං අස්සේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමු අතිරූපදේශ වාසෝච පුම්බේච කප්ප පුඤ්ඤතා අත්ථ සම්මාපණීදිච හේතං මංගල මුත්තමා බාහු සත්‍යං ච සිම්පං ච විනයෝ ච සුසික්ඛිතෝ වාසිතාච යාවාචා හේතං මංගල මුත්තමං මාතා පිතෝ පත්තානං පුත්තදාරස්ස සංදහෝ කුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියාච ඥාතකානං ච සංඝහෝ වජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරතිරති පාපා මඤ්ඤපානාච වඤ්ඤමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සංතොත්ති ච කතං නුතාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං හන්ති ච සෝවචන්සතා සමනානංච දස්සනං ආලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං සබ්බෝච බ්‍රහ්මචාරියං ච අරිය සත්‍යාන දසනං නිබ්බාන සත්‍ය කිරියාච ඊතං මංගල මුත්තමං බුද්ධං ලෝක ධම්මේහි චිත්තං යස්සනකං පති සෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කන සම්බත්ත මපරාදිතා සම්බත්ත සොච්චින් ගච්ඡanti හන්තේ සම්මංගල මුත්තමං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානීද භූතානි සමාදතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ අම්මේව භූතා සුමනා භවන්තෝ අතෝපි සක්කාච්ච සුනන්තු භාසිතා අස්මායි බෝතානි සාමේත සම්බේ මිත්තං කරෝත මානුසියා පජාය ආතරත්තෝ ච හරන්ති යේ බලෙන් තස්මායි නේරක්කත අපමත්තා යං කිංචි විත්තං ඉදවා හුරං වාදා සංඝේසු වායං රතනං වනිතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනිතං ඒතේන භක්තේන සුවන්ති හෝතෝ අයං විරාගං අමතං පනිතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේ මමත්තිකින් චීදං පිදං මේ රතනං වනිතං හේතේන සච්චේන සුවත්ති හෝතු යං බුද්ධ පෙක්ඛෝ පරිවංනායේසු චින් සමාදි මානං තරිකං යමහෝ සමාදිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං

ඒතේන සච්චේන සුවච්චි හෝතු යේ පොංගලාත්ත සතං බසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති ඒනක්කිනෙයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදං පි සංගේ රතනං පනීතං ඒතේන සත්තේන සුවන්ති හොත මේ සුප්පයොත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්මි දීපන්ති පන්තාම තං විගයිහ ලන්දා මුදානිම්බුතින් බුංජමානා ඉදම්පි සංගේ රතනම් පනීකං ඒතේන සච්චේ ධම්මේන සුවාත්ති හෝතු යපින්ද කීලෝ වකරින් සිතෝ සියා චතුම්බි වාතේබි අසංවකං පියෝ උපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති ධම්මි සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝ े अर्यसच्चानि विभावयन्ति गम्भीरपान्येन सुदेशितानि जापिते ॐ त्रिबुगाभव ते भवाङ्गाद्रमाङ्गादि अम्पिताङ्गे रतनं पनीता තං හේතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්බදාය තයස්සු ධම්මා ජයිතා භවන්තේ සංඝාය දින්ති විචිකිංචිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි සතුහපායේ හිච වෙප්පමුත්තෝ ඡචාවිදානානි අබබ්බෝකාසුං ඉදං විරංගේ රතරං වනිතං ඒතේන සංජේන සුවන්ති හෝතු අනම්බගුං බේ අත පුල්සිතන්ගේ කිම්මාන මාසේ පටමස්මින් දිම්ගේ අසුපමං ධම්ම වරං අදේසායේ නිම්බානගාමින් පරමං හිතාය සම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවාච්චි හෝතෝ නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදං පෙබුන්දේ රතනං වනේතං ඒතේන සච්චේන සුවත්ති හෝත ඊනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තා ආයති කේ බවස්මින් ඒකේන බි වේජා විරෝහිංසං දානිම්බං තිදීරායතයන් පදීපෝ නම්බි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවස්තියෝතු යානිද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ගේ අසාගතන් දේව ඒව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ අනාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානේද බෝතානි සමා මාගපානේ බුම්මානිවායානිව අංතලික්කේ අසාගතං දේව මනුස්ස පූජිතං සංගම් නමස්සාම සුවාච්චේ හොත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං බද්දවා ආවත්තියං විහරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේන සමයේන වාවත්තියං අඤ්ඤතරෝ බිම්බෝ අහිනාදත්තෝ කාලකතෝ හෝති අතකෝ සම්බවලා වික්ඛෝ යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නෝ කෝතේ වික්ඛු භගවන්තං ඒතද වෝචුං ධවංතේ සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අයිනාදත්තෝ කාලකතෝති නහනෝන සෝ බික්කවේ බික්කෝ චත්තාරි අහිරාජ කුලානි මිත්තේන චිත්තේන පරේ අසේහි සෝ බික්කවේ බික්කෝ චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිසා බික්කවේ බික්කෝ අහිනාදට්ඨෝ කාලං කරෙය්‍ය අතමානි චත්තාරි අහිරාජ කුලානි විරෝපංගං අහිරාජ කුලං පුන්්‍යාපතං අහිරාජ කුලං ධම්්‍යාපුත්තං අහිරාජ කුලං ධම්්‍යා අහිරා කන්නා ගෝතමකං අහිරාජ කුලං නහනෝන ගෝබින්කවේ බින්ගෝ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මිද්දේන චිත්තේන පරි සචේහි සෝ වික්කවේ වික්ඛෝ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිසෝ බික්කවේ බින්දෝ අහිනාදත්තෝ කාලං කරෙය්‍ය අනුජානාමි බික්කවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුම් අත්ත ගුත්තියා අත්ත රක්කාය අත්ත පරිත්තායාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සත් විරූපක්ගේ හිමේ මෙත්තං මෙත්තං ඒරා පතේ හිමේ අම්බ්‍යාපොත්තේ හිමේ මෙත්තං මෙත් සංකන්නා ගෝතමකේ හිත අපාදකේ හිමේ මිත්තං මිත්තං දීපාදකේ හිමේ අතෝ පාදේ හිමේ මිත්තං මෙත්තං බහුපදේමේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දීපාදකෝ මාමං සතුප්පදෝ හිංසී මාමං හිංසේ බහොප්පදෝ සම්බේ සත්තා සම්බේ පානා සම්බේ භෝතාච ගේවලා සම්බේ භද්‍රා නිපස්සන්තෝ මාකංචි පාපමාගමා අම්බවානෝ බුද්ධෝ අම්බමානෝ ධම්මෝ අම්බවානෝ සංඝෝ මානවන්තානි සිරින් සබානි අහි විජ්ජිකා සත පරිඋන්නානාවී හරවූ මූසිකා කතා මේ රක්කා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා ආවත්තියං විහරති චේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ සම්ගතෝ බදවා බික්ඛෝ ආමං තේති බික්ඛෝති පදං තේති දේ බික්ඛෝ භගවතෝ පඤ්චස්සෝ සුං භගවා ඊතදවෝච ආය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලී කතාය යානි කතාය වස්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්දාය ඒකාදසානි සංඝාපාටිකංඛා කතමේ සුඛං සුපති සුඛං වති බුඤ්ජති න පාපකං සුඛිනං භවති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරක්ඛන්ති නාස්ස අංගිවා විසං වා සත්තං වා කමති සුවතං සිත්තං සමාධියති මුක්ඛවන්නෝ විපසීදති අසංමෝලෝ කාලං කරෝති උත්තරින් අප්පටිවිඤ්ඤාතෝ බ්‍රහ්ම ලෝකූපකෝති සාය වික්කමේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලී කතාය යානි කතාය වස්තුක සුඛාතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා පාටිකංකාතේ ඉදමෝච භගවාත්ත මනාතේ බික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දුන්ති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පහූතවංගෝ භවති විම්බුද්දෝ කතාකරා නෝනං උපජීවಂತಿ යෝ මිත්තානං අදෝබති යම් යම් ජන සංයාති නිගමේ රාජධානියෝ අත්තබෝජිතෝ හෝති යෝ මිත්තානං නදෝබති මාසජෝ රාපස අංති නාති වන්නේති කත්තියෝ අම්මේ අමිත්තේ තරති යෝ මිත්තානං නදෝබති අම්ගොන්දෝ ගඩරං ඒති සභාය පටිනං දිතෝ නාතිනං උත්තමෝ හෝති යෝ මෙත්තානං නදුබති සංගතෝ සංගතෝ ති කරුහෝති සඩරවෝ අන්නහිති බතෝති යෝ මෙත්තානං නදුබති පූජකෝ ලබතේ පූජං වන්දකෝ පතේ වන්දනං යසෝ කිච්චින්ච පප්පෝති යෝ මෙත්තානං නදුබති අංගියතා යා පඤ්ඤලති දේවතාව විරෝධති යාජිතෝ හෝති යෝ මිත්තානං දුබදාෝ තස්ස පජායන්ති කෙන්දේ උත්තං විරෝහති උත්තානම් පලමස්නාති යෝ මිත්තානං දුබදාරිතෝ බම්බතාතෝ වා රුක්ඛාතෝ මතිතෝ නරෝ පතිත්තං ලබති යෝ මෙත්තානං දුබති රෝහ මූල සංතානං නිරෝධ නිවමාලුතෝ අමිත්තාන පසහන්ති යෝ මෙත්තානං දුබති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදේසයං චක්කෝ මා ඒක රාජා හරිසවං නෝ පත විප්ප භාසෝ අන්තං නමස්සාමි හරිසවං පත විප්ප භාසං කායච්ච ගොත්තා විහරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේද ගෝසම්බදාං මේ නමෝ තේච මං බාලයන් තෝ බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තා සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරතිසනා අපේත යං ජක්ඛෝ මායේක රාජා හරිස් වන්නෝ පත විම්බ භාසෝ තං තං නමස්සාමි හරිස්සවං නං පතරිම්බ බාසං ථායජ්ජ ගොත්තා විහරේමෝ රත්තිං ඒ බ්‍රාහ්ම වේද ගුසබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමස්තෝ බුද්ධානං නමා සෝ බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කාත්වා සහිතේ නමෝ දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිතස්ස ආරාමේ නක්කෝ සෝපන සමයේන චන්දිමා දේව පුත්තෝ රාවුනා සුරින්දේන ගයිතෝ අතරෝ චන්දිමා දේව පුත්තෝ රා භගවන්තං අනුස්සරමානෝ තායන් වේලායන් ඉමං ගාතං අපාසි නමෝ තේ බුද්ධ වේතත්තෝ විප්පමුත්තෝති සම්බදේ සම්බාද පටිපන්නෝ ස්මි තව්ගමේ සර සරණං භවාති අතකෝ භගවා චන්දිමන් දේව පුත්තං ආරබ්බ රාවං අසුරින්දං ඝාතාය අජ්ජවා තථාගතං අරහං තං ධම්මදිමා සරණං දතෝ ආවචන්දම් පමුච්චස්සෝ බුද්ධා ලෝකානුකම්පකා අපකෝ රාහු අසුරින් දෝදං දිමල් දේව පුත්තං මුංගිත්වා කර්මාන රූපෝ ඒන වේපජිත්ති අසුරින් දෝතේන උපසංගමි උපසංගමිත්වා සංවිකෝ ලෝම අට්ඨ ජාතෝ ඒකමං තං අට්ඨා ආසේ ඒකමන්තං දිතං කෝරාහුං අසුරින්දං මේ පචිත්තේ අසුරින්දෝ තාසාය ආජ්ජවාසේ ඉන්නෝසං කරමානෝව රාහු චන්දං පමුංච දේසං විග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝව තින්කසීති අත්තනාමේ ඵලේ මුද්දා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ බින්දිකස්ස ආරාමේ හේනකෝපන සමයේන සූර්යෝ දේව පුত্তෝ රාහුනා සුනින්දේන කයිතෝ හෝති අතෝ සූර්යෝ දේව පුত্তෝ භගවන් සං අනුස්සරමානෝ තායන් වේලා දායායන් විමන්දාතං අපාසී නමෝතේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝ සිසම්පදී සම්බාජ පටිපන්නෝස්මි තස්ස මේ සරණම් බවාති අතකෝ භගවා දුරියන් දේව පුත්තා ආරබ්බ රාමං අසුරින්දං ගාසාය අජ්ජ වාසී තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං පමුච්ඡස්සෝ බුද්ධාලෝකානුකම්පකා භුවන්දකාරේ තමසී පබංගරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහු ගිලීතරං අන්ද දික්කේ පජං මම රාහු පමුංච සූර්යං දීකේ අනකෝ රාහු වසුරින්දෝ සූර්යං දේව පුත්තං මුංචිත්වා තරමාන රූප කෝයේන වේපචිත්ති අසුරින්දෝ තේන උපසංකම්මි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමාට්ඨජාතෝ ඒකමන්තං අට්ඨා ඒකමන්තං පිටං කෝරා හොං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ඝාතාය අජ්ජබාසී ඉන්නසන්තර මානෝව රාවසුරියම් පමුංචසී සංවේග රූපෝ ආගම්ම කින්නු වීතෝව තිත්තසි සත්දාමේ ඵලේ මුද්දා දීවං දෝන සුඛං ලබේ බුද්ධගත අධිකීතෝ මීනෝ දේමුං ජේය සූරියං තේ මොතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා ගාවත්තියං විරති දේත්‍රවනේ අනාථ පින්దికස්ස ආරාමේ తත්‍රකෝ භගවා වික්ඛු භික්ඛු ආමන්තේති භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ වාචාසෝ සුං භගවා ඊතදෝච මුදබ්බම් එක්කවේ දේවාසුර සංගාමෝ සමෝපබ්බෝලෝ හෝසේ අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවේතාවතින්සේ ආමන්තේසී අතේමානිසා දේවානං සංගාමගතානං උප්පජ්ජය බයං වා චම්බිතත්තං වා ලෝමාං සෝවා මමේව තස්මින් සමයේ යජග්ගං උල්ලෝකේයාත අමංයෝ දජග්ගං උල්ලෝකය තං යම් භවිස්සති භයං වා චම්බි තත්තං වාලෝම හංසෝ ආසෝපයිස්සති යජග්ගං උල්ලෝකේයාත අසවජාවතිස්ස දේව රාජාස දජග්ගං උල්ලෝකේයාත අයමදිස්සයෝ දේව රාජාස දජග්ගං උල්ලෝකය තං යම් භවිස්සති භයං වා චම්බි තත්තං වාලෝම හංසෝ ආසෝ मयि सति नो चे प्रजापति स देवराजा स जगमुल्लोकय्या वरुणा स देवराजा स जगमुल्लोकय्या वरुणा सैव देवराजा स जगमुल्लोकयता यं मयि सति मया वाचां विदत्तं वा लोमहंसो वासोपयि सति वरुणा සාත ඊදානසයෝ දේවරාජස්ස ජග්ගං ලෝකයතං යම් භවිස්සති භයං වා චම්බිතස්සං වා ලෝමහංසෝ වා සෝපයිසති අංකෝපන වික්කවේ සක්කාරස් සක්කස්ස වා දේවා නමින් දස ජග්ගං උල්ලෝකයතං අජාපතිස්ස වා දේවරාජස්ස ජග්ගං උල්ලෝකයතං වරුණස්ස වා දේවරාජස්ස ජග්ගං උල්ලෝකයතං ඊදානස්ස වා දේවරාජස්ස ජග්ගං උල්ලෝකයතං සම්භවිස්සති බයං වා චම්මිදස්සං වා ලෝමාංසෝ ආසෝ පයියේ තාපිනෝපි පයියේ සංවිස්සේතෝ අක්ඛෝ වික්ඛවේ දේවානමින්දෝ අවීතරාගෝ අවීත දෝසෝ අවීතමෝ බීරුච්ඡම්මි උත්‍රාසි පලායි ආන්තකෝ වික්ඛ ඒවම් වදාමි සතේ තුම්මාකං වික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛ මූලගතානං වා ශුඤ්ඤාකාර ගතානං වා උපජ්ජේ භයං වා චම්බිතස්සං වා ලෝමාං සෝවා මේව තස්මින් සමයේ අනුස්සරේයාත ඉවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මමං යෝ වික්කවේ අනුසරතං යම් භවිස්සති බං වා චම්බිකත්තං වා ලෝමහං සෝවා සෝපයිස්සති මොනේ මං අනුසරයාත අත ධම්මං අනුසරයාත වාස්ථාතෝ භගවතා ධම්මෝ සම්විත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වින්නෝ යේති ධම්මං ඊවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා සම්මේ තත්තං ආලෝමාංසෝ වාසෝ පහිස්සති නෝචේ ධම්මං අනුස්සරියාත අත සංඝං අනුස්සරියාත උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීලි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිනං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආවනෙය්‍යෝ පාවනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අඤ්ජලි කරණෙය්‍යෝ අනුත්තරං පුඤ්ඤකෙත්තං ලෝකස්සා සංඝං යෝ වික්කවේ අනුසරතං යම් භවිස්සති භයං වාචම් විදත්තං වා ලෝමාංසෝ ආසෝපයිස්සති තං කිස්ස හේතෝ ඒවතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අබිරවච්ඡම්මේ අනුත්‍රාසය අපලායිති ඉදමෝජදී භගවා ඉදං වත්වා සුගතෝ අතා පරං ඒතදෝච සත්තා අඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්මා කනෝසියා මොචේ බුද්ධං සාරියාත ලෝක ජිත්තං නරා සබං අතදං මං සරියාත නියානිකං සුදේසිතං චේ ධම්මං සරියාත නියානිකං සුදේසිතං අත්ථ සංඝං සාරියාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම්භි තත්තං වා ලෝමං සෝන හිංසති තේන වච්ච වජ්ජේන දුක්ඛා බය රෝගා උපසමෙන්තු තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලංදක නිවාපේ තේන ගෝබන සමයේන ආයස්මා මහා කස්සපෝ පිප්පලි ගුහායන් විහෙරති ආවාදිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ භගවා සායන්න සමයං පදිසල්ලානා ඔට්ඨිතෝ යේනායස්මා මහා කස්සපෝ තේනුපසංකමී උපසංගමිත්වා පඤ්ඤාත්තේ ආසනේ නිසීදිනි සාජ්ජකෝ භගවා ආයස්මන් තම්මා කස්සපං ඒතද වෝච අච්චිතේ කස්සප කමනියං කච්චි ආපනියං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අබික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායති නෝ අබික්කමෝති මේ බන්තේ කමනියං නයාපනියං බාල්ලා මේ දුක්ඛා වේදනා අබික්කමන්ති නෝ පටික්කමන්තේ අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලීකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ කතමේ සත්ත අදිසම්බොජ්ජංගෝ ගෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං ධම්ම විචේ සම්බොජ්ජංගෝ ගෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති ඊය සම්බොජ්ජංගෝ කෝකස්සවමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති ඊති සම්බොජ්ජංගෝ කෝකස්සවමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති පස්සන්ති සම්බොජ්ජංගෝ කෝකස්සවමයා සම්මදක්ඛාතෝ භාවිතෝ මෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත සමාධි සම්බොජ්ජංගෝ කෝකස්සතමයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති වේකා සම්බොජ්ජංගෝ කෝකස්සතමයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත ඉමේ කෝකස්සම සත්බොජ්ජංගා මයා සම්ම දක්ඛාතා භාවිතා බෞලිකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේති සංඝ භගවොච්ඡංගා සංඝ සුපත භොච්ඡංගාති ඉදමෝච භගවා අත්තමනා ආයස්මා මහාකස්සවෝ භගවතෝ භාසිතං අබිනන්දේ මුත්තායි චායස්මා මහාකස්සවෝ ධම්මා ආබාධා हतापयिनो चायास्मतो महाकाश्यपस्स आबादो अहोसीति नमो तस्स भगवतो අරහතෝ සම්මා සම්බුද්දස්ස එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජකයේ විහෙරති වේලෝ අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මා මොග්ගල්ලානෝ කිජ්ජ කෝටේ පබ්බතේ විහෙරති ආපාදිකෝ දුක්ඛිතා බාලගිලානෝ අතගෝ භගවා කායන්න සමයං බලිසල්ලානා වුද්ධිතෝ ඒනායස්මා මහා මොග්ගල්ලානෝ තේන උපසංගමි උපසංගමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහා මොග්ගල්ලානං ඒතබෝච අචිතේ මොග්ගල්ලාන කමනීයං කච්චියාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අවික්කමන්තේ පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝති නමේ බන්තේ කමනියං නයාපනියං බාලාමේ දුක්ඛ වේදනා භික්ඛමන්දිනෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති අතිමේ මොග්ගල්ලාන බොජ්ජංගා මයා සම්මදක්කාසා භාවිතා බෞලේ කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති අපමේ සබ්ද සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත ධම්මවිචේ සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඊටි සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මහා කම්මදස්සාතෝ බාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අස්සංති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මහා සම්මදක්ඛාතෝ බාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මහා කම්මදක්ඛාතෝ බාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝ නිරෝධාය නිබ්බානාය සංවත්තති මේකා සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේකෝ මොග්ගල්ලාන රත් බොජ්ජංගා මයා සම්මදක්කාතා භාවිතා බෞලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං සමුතේ අග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදමෝච භගවා අත්තමනෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවතෝ භාසිතං අබිනන්දී උත්තායි ඡායස්මා මහා මොග්ගල්ලානෝ ධම්මා ආබාධා තථාපයිනෝ ඡායස්මතෝ මහා මොග්ගල්ලානස්සසෝ ආබාධෝ අහෝසීති නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සංබුද්දස්ස ඒකං සමයං භගවා රාජගයේ විහෙරති වේලවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන භගවා ආබාධිකෝති දුක්ඛිතෝ බාලගිලානෝ අබ්බෝ ආයස්මා මහචුන්දෝ සායන්න ගමයන් ප්‍රතිසල්ලානා බුද්ධිතෝ හේන භගවා තේන උපකාන්දමි උපකාන්දමිත්වා භගවං තං අභිවාදෙත්වා ඒක මං නිසේදී ඒක මං තං නිසින්නම් කෝ ආයස්මං තං මහචුන්දං භගවා ඒතද හෝච පටිමන්තු තං චුන්ද බොජ්ජංගාතේ අතිමේ බන්තේ බොජ්ජංගා භගවතා සම්මදක්කාතා භාවිතා බෞලී කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති සබ්බමේ සබ්බ සම්බොජ්ජංගෝ කෝකස් බන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිද සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සංගොච්ඡංගෝ කෝබන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඊදි සම්බෝධංගෝ කෝබන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බවලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත සමාපි සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බවලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේකා සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බවලීකතෝ අවිඤ්ඤාය නිබ්බානාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති නිමේ කෝ බංතේ සබ්බ වොජ්ජංගා භගවතා ධම්ම දක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං උතේ අංගුඤ්ඤ වොජ්ජංගා සංගුඤ්ඤ වොජ්ජංගා තේ යමවචායස්මා මාචුං දෝ සමනුඤ්ඤෝ සන්තා හෝති බුද්ධා හිජ භග ඒවා ධම්මා ආබාධා තථා පහිනෝ ච භගවතෝ සෝ ආබාධෝ අහෝ සීතී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ති යං විහෙරති 제තවනේ අනාථ බින්දිකාස්ස ආරාමේ තේන කොපන සමයේන ආයස්මා කිරිමානන්දෝ ආබාධිකෝ අති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සංසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊතදවෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ පාල්ල ගිලානෝ සාදු බන්තේ භගවා යේනා යස්මා ගිරිමානන්දෝ තේ නුපසංගමතු අනුකම්පං උපාදායාති අනේකෝ සුවන් ආනන්ද ගිරිමානන්දස්ස බික්ඛුනෝ උපසංගමිත්වා දස සංඥා වාසෙය්‍යාටානං හෝපනේතං ඉච්ඡති යං කිරිමානන්දස්ස සෝ නිර්මානන්දස්ස බික්ඛුනෝ දස සංඥා සොත්වාසෝ ආපාදෝ ඨානසෝ පටිප්පස්සම්මේය අපමේ දස අනිත්‍ය සංඥා සුභ සංඥා දීනව සංඥා පාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනබිනත සංඥා සම්බ සංකාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥායි දානන්ද බික්කෝ වරඤ්ඤගතෝ වා රුක්ක මූලගතෝ වා කුඤ්ඤාගාරගතෝ වා ඉදිපටි සංජේකති රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉදිපටි ඉදීමේසු පංචසු වාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා අතමාචානන්ද අනත්ත සංඥා දානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රොක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචෙක්කතේ චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාන්නාතේ ඉතීමේසු චහුආජ්ජාත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥාගත මාචානන්ද අසුභ සංඥා ඥානන්ද බික්කෝ ඉමමේව කායං උද්දම් පාදතලා දෝකේ සමත්ත කාචත පරියන්තම් භූලන්නානප්පකාරස්ස සුචිනෝ පච්ච වෙක්කති අත්ථේවස්මින් කායේ කේසාලෝමා නකාදන්තා කචෝමං සංහාරු අට්ටි අට්ටි මිංජං වක් අත්තං හදයන් යකනං කිලෝමකම් බියකම් බප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිට්ඨං සෙම්මම් බුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුමකා සිංහානිකාරාධිකා මුත්තං තේති මස්මින් ගායේ අසුබානුපස්සී විහෙරති අයං උච්ච තානං අසුබ සංඥා අතමාජානන්ද ආදී නව සංඥායදානන්ද බික්කෝ අරඤ්ඤගතෝ වා රොක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචික්කති බහෝ දුක්ඛෝ කෝයං කායෝ බහෝ ආදීනෝ इति මස්මින් කායේ විවිධා ආපාදා උප්පජ්ජන්ති සේයති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ විනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්ධිකා සූලා විසුද්ධිකා කුට්ටං ගණ්ඩෝ කිලේසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චකාලෝ හිත විත්තං මදු මේවෝ අංසා පිලකා බගන්දලා සමුට්ටානා බාධා සෙම්ම සමුට්ටානා බාධා වාද සමුට්ටානා බාධා සම්නිපාතිකා බාධා උතු පරිණාමජා බාධා විසම පරිහාරජා බාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකදා ආබාධා තේතං උන්නන්දි ගත්තා පිපාසා උච්චාරෝ පස්සා හෝති ඉතේමස්මින් කායේ ආදීනවානුපස්සේ විරති අයං උච්චතානන්ද ආදීනව සංඥා අතවාදානන්ද පහාන සංඥා ඊතානන්ද වික්ඛෝ උප්පන්නං කාම විතක්කං ආදිවාදේති පජරති විනෝ දේති බ්‍යන්ති කරෝති අනපාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං ආදිවාදේති පජරති විනෝ දේති බ්‍යන්ති කරෝති අනපාවං ගමේති උප්පන්නං විහිංසා විතක්කං ආදිවාදේති පජරති විනෝ දේති බ්‍යන්ති කරෝති අනපාවං ගමේති උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජාති විනෝ දේති ප්‍රයන්ති කරෝති අනභාවං ගමේත යං උච්චතානන්ද පහාන සංඥා සමානන්ද විදාග සංඥා දානන්ද මේකෝ වරඤ්ඤගතෝ වා රොක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉති පරිසංචෙක්කතේ ඒතං සන්තං ඒතං පනේතං යතිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටිපනි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්තේ අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද වික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ ආයිති පරිසංචිග්ගති ඒතං සන්තං ඒතං පනේතං යතිදං සබ්බ සංකාර සමතෝ සම්බෝ පදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා සමාදානන්ද සම්බ ලෝකේ අනබිරස සංඥාය දානන්ද මේකෝ යේ ලෝකේ උපාය පාදානා චේතසෝ අදිත්තානා බිනිවේසානුසයාතේ පජාන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනිරත සංඥා අතමාජානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා ඉදානන්න වේක්කෝ සබ්බ සංකාරයේහි අට්ඨියති අරායති ගුච්ඡති අහං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා හතමාජානන්ද ආනාපාන සති ඥානන්ද වික්ඛු අනඤ්ඤගතෝ වා රොක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආපජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින් මොපට්ඨපෙත්තස සෝතතෝ අසසති සතෝ පස්ස සති දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස දීගං වාපස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රසං වාස්සසන්තෝ රසං අස්සසාමීති පජානාති රසං වාපස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති සම්මගාය පරිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සම්මගාය පරිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති අසම්මයං කාය සංකාරං සංකාරං අසදිස්සාමීති සික්ඛති අක්ඛම්බයං කාය සංකාරං පස්සදිස්සාමීති සික්ඛති ඊදිපරි සංවේදී අසදිස්සාමීති සික්ඛති ඊදිපරි සංවේදී පස්සදිස්සාමීති සික්ඛති සුඛපරි සංවේදී අසදිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී පස්සදිස්සාමීති සික්ඛති චිත්ත සංකාර පරිසංවේදී අසදිස්සාමීති සික්ඛතේ චිත්ත සංකාර පරිසංවේදී පස්සදිස්සාමීති සික්ඛතේ අසං භයං චිත්ත සංකාරං අසදිස්සාමීති සික්ඛතේ අසං භයං චිත්ත සංකාරං පස්සදිස්සාමීති සික්ඛතේ චිත්ත පරිසංවේදී අසදිස්සාමීති සික්ඛතේ චිත්ත පරිසංවේදී අසදිස්සාමීති සික්ඛතේ අභිප්‍රමෝදයං චිත්තං අසදිස්සාමීති සික්ඛතේ අභිප්‍රමෝදයං චිත්තං පස්ස සමාදාංජිත්තාමේති සික්ඛති සමාදාංජිත්තං අසදිස්සාමේති සික්ඛති සමාදාංජිත්තං පසදිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං අසදිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං පසදිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සේ අසදිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සේ පසදිස්සාමේති සික්ඛති විරාගානුපස්සේ අසදිස්සාමේති සික්ඛති විරාගානුපස්සේ පසදිස්සාමේති සික්ඛති නිරෝධානුපස්සී අස්සතිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්සතිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්සතිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සතිස්සාමීති සික්ඛති අයං වච්චතානන්ද ආනාපාන සතේ සතේ කෝතං ආන ආනන්ද ගිරිමානන්ද අස්ස බික්ඛුනෝ ඔබ සංකමිත්වා ීමා දස සංඥා වාසේ ආසේ ආනං කෝපනේතං විජ්ජති අංගිරිමානන්දස්ස බික්ඛුනෝ ීමා දස සංඥා සුත්වාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්මෙය්‍යාති අතකෝ ආයස්මානන්දෝ භගවතෝ සම්තිකේ මං සංඥා උද්දයත්වා ඒනායස්මා ගිරිමානන්දෝ තේන උපසංගමි උපසංගමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසි අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සොත්වාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්මේ බුද්ධාය ඡායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තතාපහේනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝ see, see. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා රාජකයේ විහෙරති සිගිලිස්මින් පබ්බතේ තප්පදනෝ භගවා බික්ඛු ආමන්දේසී භික්ඛවෝති වදන්තේ සිතේ බික්ඛු භගවතෝ පච්චසෝසුම් භගවා ඒතදවෝච අසතනතුම් මේ භික්ඛවේ ඒතං මේ භාරම් පබ්බතන්තේ වම්බන්තේ තස්ස විකෝ භික්ඛවේ වේබ ආරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාෝසී අඤ්ඤා පඤ්ඤාත්තේ පස්සදනාතුම් මේ භික්කවේ ඒතං පණ්ඩවං පබ්බතංතේ එවං බන්දේ ඒතස්සදිකෝ භික්කවේ පණ්ඩවස පබ්බතස අඤ්ඤාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤාත්තේ පස්සදනාතුම් මේ භික්කවේ ඒතං ඒපොල්ලං පබ්බතංතේ එවං බන්තේ ඒතස්සදිකෝ භික්කවේ මේ පුල්ලස්ස පබ්බතස අඤ්ඤාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤාස්තේ පස්සදනාතුම් මේ වික්කවේ ඒතං ගිජ්ජකූටං පබ්බතංති එවං බන්තේ ඒතසරිකෝ වික්කවේ ගිජ්ජකූටස්ස පබ්බසස්ස අඤ්ඤාව සමඤ්ඤාවෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සදනාතුම් මේ වික්ක සේසාපඤ්ඤත්තේ භූත බුද්ධං වික්කේවේ පංච පච්චේක බුද්ධ සතානි මස්මින් ඉසිකලෙස්මින් පබ්බතේ තිර නිවාසිනෝ අහේසෝ හේමම් පබ්බතන් දිස්වා පබ්බතම් පරිසන්තා දිස්සාන පවෙට්ටාන විස්සන්ති සමේනම් මනුසා දිස්සා ඒව මාංසු අයං පබ්බතෝ හිමේ ඉසිකිලි දේතේ ඉසිකිලි ඉසිකිලිත්වේව සමඤ්ඤා උදපාදී ආදිකේ ස්වාමි මේකවේ පච්චේක බුද්ධානං නාමානි හිතේ ස්වාමි මේකවේ පච්චේක බුද්ධානං නාමානි ඒති ස්වාමි මේකවේ පච්චේක බුද්ධානං නාමානි සංසුනාත සාදුකං මනසිකරෝත පාසිස්සා ගච්ඡාමිති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පඤ්චසෝතුම් භගවා ඒතද වෝච අරිත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉදිකලිස්මින් පබ්බතේ චිර නිවාසී අහෝසි අරිත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉදිකලිස්මින් පබ්බතේ චිර නිවාසී අහෝසි සතර දෙකේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉදිකලිස්මින් පබ්බතේ චිර නිවාසී අහෝසි 好的。 යසස්සී නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිලෙස්මින් පබ්බතේ චිරනිවාසයෝ දස්සනෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිලෙස්මින් පබ්බතේ චිරනිවාසයෝ හෝති යසස්සී නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිලෙස්මින් පබ්බතේ චිරනිවාසයෝ හෝති අන්දාරෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිලෙස්මින් පබ්බතේ චිරනිවාසයෝ හෝති ඉන්නෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉති කිලිස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී උපාසකෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉති කිලිස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී ඊතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ භගස්මින් ඉති කිලිස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී සබ්බෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉති කිලිස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී සමානාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ භගවතෝ ඉමස්මින් ඉති කෙලෙස්මින් පබ්බතේ චරිනිවාසී අවෝසී භාවිතස්සු නාම වික්කවේ පච්චේක සම්බුන්දෝ ඉමස්මින් ඉති කෙලෙස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී ඊහත් සාරා අනිදා නිරාසා අච්චේකමේවත්ද දමුං සුබෝධින් සම්මේසල්ආනං නරොත්තමානං නාමානි මේ චිත්ත යතෝ සුනාත හරික්ඛෝ උපරික්ඛෝ කාගර සීකේ ආසස්සේ සෝදාස්සනෝ පිය දාස්සිච नीतो तातो

නිදෝ සුදාඨෝ भावनिस्ति कीना ජාලිනෝ මොනිනෝ අත්තකෝච අත්තකෝසලෝ බුන්දෝ අත්තෝ සුභා न्तचेतो सा च तातो वीरजपाण्डित च आलोहकाला विजेतजेतो च पाङ्गो च गोतेङ्गितो च जाहि उपाधिं दुःखमूलाम् अपराजितो मारबलाङ्गे අත්ථා පවන්තා සරභංගෝ වොජ්ජං දමායෝ අසිතෝ අනාසවෝ දෝෂ බන්දුමා සාදාදිමුත්තෝ විමලෝ චකේතුමා හේතුම්බ රාගෝ ච මාතංගෝ ආරියෝ ආතාත්

නිසයි හෝ ආනෝම නික්කමෝ නන්දනන්දෝ උපනන්දෝ ද්වාදස බාරද්වාජෝ අන්තිම දේහදාරේ බෝ महानामो अथोऽपि उन्तरो बारा शिशिन्दरो භවබන්ධනාච්චේදා උපසීදරේ තන්නාච්චේ දෝච සීදරේ බුද්ධෝ ආහෝ මංගලෝ විතරාගෝ මොසභත්තේදාජාලිනින් දුක්ඛ මූලං අත්තං පාදං අජ්ජගම් පනීතෝ උපසතෝ සුන්දරෝ සච්චනා येतो जायांत पादो मोपलो च पादो मन्तरो राङ्कितो पम्बतो च च बन्द सोमे मातचिता च आे च බුද්දා භාවනේ ච වාංජේන සම්බ දුක්ඛං විනාශතෝ ජිතේ සේයති දං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං කෝ ඉදං දුක්ඛං ආරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්වේ අනනෝසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපානිදං ආරිය සාච්ඡං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේසු ධම්මේසු සක්කුං උද්දපාදි ඥානං උද්දපාදි සංඥාමුදපාදි විඤ්ඤාඋදපාදි ආලෝකෝ උද පාදි සම්පපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ වික්කවේ පුම්බේ අනනොස්සුතේසු ධම්මේසු චක්ඛුං උද්ධපාදි ඥානං උද්ධපාදි අඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උද පාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්කවේ කුම්බේ අනනුස්සුතේසු ධම්මේසු සක්කුම් උදපාදි ඥානං උදපාදී සංඥා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උද පාදි සංකෝපනිදං දුක්ඛ සමුදයං හරිය සත්‍යං මහතම්බං තීමේ භික්ඛවේ පුබ්බේං අනනුසෝතේසෝ ධම්මේසෝ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී සමුදයං ආරිය සාච්ඡං පහිනන්ති මේ භික්කවේ පුම්බේ අනනුසුතේසු ධම්මේසු උදපාදී අඤ්ඤාං උදපාදී විඤ්ඤා උදපාදී ආලෝකෝ උද ආදී ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුසුතේ සුදම්මේසු සක්කුම් උදපාදී ඥානං උදපාදී සංඥා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝකෝ උද පාදී සංපපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතම්භන්ති මේ භික්කවේ පුම්බේ අනනොසුතේසු ධම්මේසු සම්පුං උද්දපාදී ඥානං උද්දපාදී සංඥා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උද පාදි සංපපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ වික්ඛවේ පුම්මේ අනනුස්සෝතේ සෝධම්මේසෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ගාමිනී පාටිපදා ආරිය සංචංති මේ භික්ඛවේ පුම්භේ අනනුස්සුතේසු ධම්මේසු සප්පං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ සුදපාදී සංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පාටිපදාං ආරිය සත්‍යං භාවේ තම්බන්ති මේ භික්ඛවේ පුම්බේ අනනෝසුතේසු ධම්මේසු සක්කුං උද්ධපාදි ඥානං උද්ධපාදි පඤ්ඤා උද්ධපාදි විඤ්ඤා උද්ධපාදි ආලෝකෝ උද පාදී සංකෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පාටිපදා ආරිය සත්‍යං භාවිතං මේ භික්ඛවේ පුබ්බේ ආනනුසුතේසු ධම්මේසු පුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි යාව කීවං ච මේ භික්ඛවේ ඉමේසු චතුසු ආරිය සච්චේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං නසුයි සුද්දං අහෝසි නේවත්වාං භික්කවේ සදේව කේලෝකේ සමාරකේ සම්වග්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු ආරිය සත්‍යේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්රග්මකේ සස්සමනම්රාක්මනීයා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අවිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති නමෝච භගවා අත්මනා පංච වග්ගී බික්කෝ භගවතෝ වාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච පනවේයා කරනස්මින් වඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බං තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච පන භගතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනෝසාවේසුම් සම්වගතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති මානං දේවානං සද්දං සුත්වා ඡාතුම් මහරාජිකා දේවා සද්ද මනුස්සසා වේසුම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකත් මින්ති සතුම් මහරජිකානන් දේවානන් සද්දන් සුත්වා තාවතින් සා දේවා සද්ද මනෝසාවේසුම් සම්මගවතා වාරාණසියං ඉසිපතනි මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනතිවාලෝකස්මින්ති ආවතින්සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මානුස්සා භගවතා බාරාණසියං ඉතිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති අමනේනවා බ්‍රාහ්මනේනවා දීවේනවා මාරේනවා බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකස්මින්ති යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනෝසා වේසුම් සම්පදවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මානුස්සා වේසුං ඊතම් භගවතා බාරාණතියං ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යං අමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති නිම්මාන රතේනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනෝසාවේසුම් භගවතා වාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වා කේන කිවා ලෝකස්මින් තී පරනිම්මිත වසවත්තේ නන් දේවා නන් සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසද්ජා දේවා සද්ද මනුස්සාවේසු ධම්මගතා බාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති ධම්ම පාරිසජ්ජානං දේවා අද්ධං සෝත්වා ධම්ම පුරෝහිතා දේවා සද්ද මානුස්සා වේසුං ඒතම් භගවතා වාරාණසියං ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින්ති බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේ සුම් වගරසා බාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරින්තාබා දේවා සතසුං භේතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්තියං අමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකාස්මින් තී අප්පමානා භානං දේවානං සද්දං සුත්වා ආවස්සරා දේවා සද්ද මනෝසාවේසුම් වාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්ම චක්කම් පවත්තිතං අපතිවාත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තී ආවස්සරාණං දේවානං සද්දං සෝත්වා පරිත්ත සුභාදේවා සද්ද මනුස්සාවේසුං ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අප්පමාන සුභා දේවා සද්ද මනුස්සාවේසුම් Thank you. තම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්ම චක්කං පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා තේන සිවා ලෝකස්මින්ති අස්සමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සා වේසුං තම් භගවතා භාරාණසියං නිසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකස්මින් තී වේයම්පලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනෝසාවේසුම් ඉදම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති ตัง අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති අභියානන්දේවානං සාද්දං සුත්වා අතප්පා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතම් භගවතා බාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්ති යමනේනවා බ්‍රාහ්මනේනවා ජීවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින්ති අතප්පානන් දේවානන් සද්දන් සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසුම් සම්බග සියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින්ති ගස්සානන් දේවානං සාද්දං සුත්වා සුදස්සී දේවා සද්ධ මානුස්සා වේසුං ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් කී සෝදාසීනං දේවානං සද්දං සුත්වා අක්නිත්තකාදේවා සද්ද මනෝසා මිනිසුන් ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගධායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපතිවත්තියං වමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මෝනා වා කේ චිවා ලෝකස්මින් ච දස සාසී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්ප කම්ම දේවානං දේ සීවාත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා සීවාත බෝ තතේහි සම්බේව අරහන්තේයි දසහිත ලෝක ධාතෝයි දේවතායේ බුයේන සම්නිපතිතා හොಂತಿ භගවන්තං දස්සනාය වික්ඛු සං සතපෝ චතුන්නං සුද්ධාවාස කායිකානං දේවානං ඒතද ඕසි අයං කෝ භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් මහවනේ මහතා භික්ඛු සංඝේන සම්දින් පංච මත්තේහි භික්ඛු සතේ සම්බේව අරහන්තේහි දසෛච ලෝක ධාතුහි දේවතායේ බුයේන සම්නිපතිතා උන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං ච යන්නෝනමයම්පින භගවාතේනුපසංකමියාම උපසංකමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක ගාතං භාසයාමාති අතපෝතා දේවතා සෙය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මිජ්ජිතං වා බාං පාපසාරේය පසාරිතං වාබං සම්මිජ්ජේය මේව මේවං සුද්ධාවාසේසු දේවේසු අන්තරහිතා භගවතු පුරතෝ පාතුරහං සෝ අතකෝතා දේවතා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨං සෝ ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අවාසී මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ඉමං ධම්ම සමයං ධක්ඛිතායේ අපරාජිත සංඝං කී අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාසී අත්ථ වික්ඛවෝ සමාදහන්සෝ චිත්තං අත්තනෝ උජුකමකං සෝ සාරතියනේ නිත්තානි ගයත්වා ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතාති අත්ථ කෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාසි ජිත්වා කීලං ජිත්වා පලිගං ඉන්ද කීලං උවද්ද මනේ දේතරන්ති සුද්දා විමලා චක් කුමතා සුදන්තා සුසුනාගාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ හිමංගතං අබාසීති බුද්ධං සරණං ගතාසේ නතේ ගමයිසන්ති අපායං පහයමානුසං දේහං දේවකායං පරිපෝයසං පීති අතකෝ භගවා භික්ඛු ආමන්තේ සීයේ බුයේන භික්ඛවේ දසසු ලෝකදා තුසු දේවතා සම්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං ච භික්ඛවේ අහේසුං අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්දා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතාං අයේසුං සියතාපි මයං ඒතරයි යේපි තේ භික්ඛවේ භවිස්සන්ති අනාගත මන්දානං අරහන්තෝ සම්මා සම්බුද්දා තේසම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතා භවිස්සන්ති සීයතාපි මයං ඒතරහි ආචික්කිස්වාමි භික්කවේ දේවකායානම් නාමානි සේසාමි භික්කවේ දේවකායානම් නාමානි දේතිස්සාමිති භික්කවේ දේවකායානම් නාමානි සුවාත සාදු කම්මනසිකරෝත වාස සිස්සාමිති ඒවං වන්තේති කෝතේ බික්කෝ භගවතු පච්චස්සෝසුම් භගවායේ තදෝච ලෝකමානෝ කස්සාමි යත් බුම්මා තදසිතා ගිරිගම්භාරා සහිතත්ත සමාහිත පුතුසියාව සල්ලිනා ලෝමහංසාබි සම්බුනෝ කෝදාත මනසා සුද්දා විප්පසන්න මනාවිලා පංච සතේ ඤත්වා වනේ කපිලවත්ත වේ තතෝ ආමන්තයි සත්තා ශාවකේ ශාසනේ රත්නේවකායා භික්ඛන්තා තේ විජානාත භික්ඛවේ තේච ආතම්පමකරුං සුත්වා බුද්දස්ස සාසනේ සංපාතුර වූ ඥානං අමනුස්සාන දස්සනං අප්පේකේ අතමද්ද සද්දක්කුං සහස්සං අත සත්තති සතං ඒකේ සහස්සානං අමනොස්සාන මද්දසුං අප්පේකේ නන්ති මද්දක් කුන්දිසා සම්බා පුටාහු පංච සම්භ අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රති දේවකාය බික්කන්තා තේ විජානාත බික්කෝ යේවෝ අංකින්ත ඉන්දාමි ගිරාහි අනුපුම්බසෝ සත්තාසයක්කා බුම්මා කාපිලවත්වා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ අන්වන්තෝ යසස්සිනෝ මෝදමානා වික්කාමුම් වික්කෝනං සමිතින් වාසසාහේනවතායක් පානානත් වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං භික්ඛූනං සමිතින් වනාසාහිරාති සාස්සායක්ඛානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛා මුං භික්ඛූනං සමිතින් වරං ඉච්ඡේතේ සෝලස සාස්සායක් පානානත් වන්නිනෝ ඉන්දිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛා මුම්බික්ඛූනං සමිතින් වනං විස්සාමිත්තා පංච සතා යක්ඛානානත් වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ අන්වන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමුං බික්කෝනං සමිතින් වනං ගුම්බීරෝ රාජගයිකෝ වේ පුල්ලස්ස නිවේසනම් භීයෝනං සතසස්සං යක්කානම් පෛරුපාසති කුම්බීරෝ රාජගයිතෝ සෝපාග සමිතින් වනායිමංච දිසං රාජා දත රට්ටෝ තම් පසාසති ගන්ධබ්බානං ආධිප අධිපති මහරාජාය සස්සිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉදිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිසෝ මෝදමානා වික්කාමුං වික්කෝනං සමිතින් වනං දක්ඛිනංච දිසං රාජා විරෝලෝ තම් පසසති කුම්බණ්ඩානං ආදිපති මහරජා යසස්සිසෝ උත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහම්බලා ඉන්දිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කා මුම්බික්කුණං සමිතින් වනං පච්චිමං ච දිසං රාජා විරූපක්කෝ තං පසාසති නාගානං ආධිපති මහරාජා යසස්සිසෝ උත්තාපිතස්ස භාවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛාමුං භික්ඛූනං සමිතින් වනං උත්තරංච දිසං රාජා කුවේරෝ තං පසාසති යක්ඛානං ආදිබලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කා මුං බික්කූනං සමිතින් වනං ඌරි මන්දි සංගත රට්ටෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරජා සමන්ත චතුරෝ දිසා දන්දල්ල මානාට්ටන්සු වනේකා පිලවත්තවේ සම්මායා විනෝදාසා ආගුවංචනිකා සටා මායා කුටෙන්ඩු වේතෙන්ඩු විතුච්ච විතුඩෝ සහ ඡන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගං දුට නරංගුච්ච අනාදෝ ප්‍රමඤ්ඤෝච දේවසූතෝච මාතලි චිත්තතේනෝච ගන්ධම්බෝ නලෝ රාජා ජනේ සහෝ සබෝ ආග පංච සිකෝ චේව තිම්බරෝ සුරිය වච්චසා ඒතේ වංචේච රාජානෝ ගන්ධබ්බා සහරාජුයි මෝදමානා භික්ඛාමුං භික්ඛූනං සමිතින් වනං අතගුණාබසානාගා වේසාලා සහතංජකා කම්බලස්ස තරා ආගෝපායාගා සහඥාතිබී යමුන යාමුනා දත රක්කාච ආගුණා ගායසස්සිනෝ ඒ රාවණෝ මහානාගෝ සෝපාග සමිතින් වනං නේනා යේනාග රාජේ සහසාරන්ති දිම්බාදිජාපක්ඛි විසුද්ධ චක්කෝ වේහාසයාතේ වන මජ්ජපත්තා චිත්‍රා සුපන්නා ඉති තේ සංනාමං තදා නාග රාජා මන රාජාන මාසී සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නාහි වාචායි උපෞහ යන්තෝ නාගසුපන්නා සරණ මගං සුබුද්දං ඊතාවදිර අත්තේන සමුද්දං අසුරාචිතා භාරත් බාතරෝ වාසවස්සේති ඉන්දිමන්තෝ යසස්සිනෝ කාල කංච මහා බින්සා අසුරාධාන වේගසා වේපචිත්ති සුචිත්ති ච පහරාදෝ නමෝ කිසා සතංච බලි පුත්තානං සබ්බේ වේරෝච නාමකං සන්නයිත්වා බලින් තේනං රාහු බද්ද මුපාගමු සමයෝධානි බද්ධන්තේ බික්ඛූනං සමිතින් වනං आपोच देवा च तेजोवायो तदगमो वरुणा वारुणा देवा सोमोच यशसः मिन्ता करुणाकायिका आहुदेवा यशि දසේතේ දසදාකායා සම්වේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්ත ජොතිමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛා මුම්බික්ඛුනං සමිතින් වනං විනෝච දේවා සහලීච අස්මාච දුවේ යමා ඡන්දස්සුපනිසා දේවා චන්ද්‍රමාගෝ පුරක්කත්වා කුරියස්සුපනිසා දේවා සූර්යමාගෝ පුරක්කත්වා නක්කත්තානි පුරක්කත්වා ගුමන්ද වරහකා වසූනං වාසවෝ සිට්ඨා සක්කෝපාග පුරින්දදෝ දසේතේ දස ධාකායා සම්මේ නානත්ත වන්නිනෝ ඉන්දිමන්ත ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ දමානා බික්කාමුං බික්කෝනං සමිතින් වනං අතාගුසාගු දේවා ජල මග්ගේ සිකාරිච්ඡතව අරිත්තකාච රෝජාච උම්මා පුප්පා නිවාසිනෝ වරුණා සහ ධම්මාච අච්චුතාච අනේජකා සුල්ලේය රුචිරාං ආගුවා ගුවාස වනේසිනෝ දසේතේ දස දාකායා සබ්බේ නානත්ත වන්නිනෝ ඉදිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමුං බික්කෝනං සමිතින් වනං සමානා මහා සමානා මානුසා මානුසුත්තමා කිණ්ඩාපදෝසිකා ආගෝ ආගු මනෝ පදෝසිකා අතාගු හරයෝ දේවායේච ලෝහිත වාසිනෝ පාරගා මහා පාරගා ආගු දේවාය සස්සිනෝ දසේතේ දසදා කාය සම්බී නානත් වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛා මුං භික්ඛූනං සමිතින් වනං සුක්ඛා කරුම්මාරුණා ගුවේගනසා සහ ඕදාත ගය්‍යා පාමොක්කා ආගු දේවා විචක්කනා සදාමත්තාහාර ගජා මිස්සකාච යසස්සිනෝ තනයං ආග පජ්ජුන්නෝ යෝදිසං අභිවස්සති දසේතේ දසදා කායා සබ්බේ නානත් වන්නිනෝ ඉදිමන්තෝ ද්‍යුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛාමුං භික්ඛූනං සමිතින් වනං කේමියා තුසිතායාමා කට්ඨකාච යසස්සිනෝ ලබිත්තා කාලාම සෙට්ටා ජෝතිනාමාව ආසවා නිම්මාන රතිනෝ ආගු අතාගු පරිනිම්මිතා දසේතේ දසදාකායා සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා වික්කාමුං වික්කෝනං සමිතින් වනං දේදේව මිකායා සම්බේනානන්ද වන්නිනෝ නාමන්වයේන ආගත්තුං ඒ චඤ්ඤේ සදිසා සහ සෞන්තජාතිං අකිරං ඕගතින්න මනාතවං දක්කේ මෝගතරං නාගං වන්දං වාසිතාතිගං තුම් බ්‍රහ්මා පරමන්තෝ ච බුද්ධා ඉන්දිමන්දුලා සනං කුමාරෝ තින්තෝ ච සෝපාද වමිදින් වනං සහස්සං ධම්ම ලෝකානං මහා බ්‍රහ්මා විතින්තති උප්පන්නෝ ජති මන්තෝ බිස්මාකායෝ යසංසිස්සනදින්දගින්දරාගු පංචේක වසවන්දිනෝ තේ සංච මඤ්ජ දෝග හරිදාරිතෝ පරිවාරිතෝ ඒජගම්බේ අභික්කම්පේ සයින්දේ දේවේ සම්බ්‍රම්මකේ මාරවේනං අභික්ඛාමුං පංසකන්නස්ස මන්දියං ඒත ධම්මද බන්දද රාගේන බද්දමන්තු සමන්තා පරිවාරේත මාවෝමං චින්තකෝ ඉන්දිදයිති දන්ද මහදේනෝ කන්න වේනං අපේ වයේ පානිනාසල මාත්ත වරං කත්වාන ධේරවං යතාපාවුංස කෝමේ ගෝත්ථන යන්තෝ සවින්දිකෝ තදාගෝ පච්චුදාවග්නේ පංකොන්දෝ අභයං වසී තංජ රම්බං අභිඤ්ඤායේ වවංගිත්වාන චක්කුමා තතෝ ආමං තයේ සත්තා භාවකේ දාසනේ රතේ නාබින්ඝං දාදේවි ජානාද මික්ඛෝ තේත ආතබ්බ මකරුං සුන්තා බුද්ධන්දරාගේහවක්හාමුණදං ලෝමම් පිංජයුන් දම්බී විජිතරංගාමා භයාතීතාය දන්දිනෝ මෝදන්දිරාවූතේහි ශාවකාතේ ජනේ සුතාති නේවං මේ සුතං ඒකං සමයං භගවා ඒවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විරති ආලව කන්නයක් ආස්ස භව මතේ ගෝයක් හෝ ඒන භගවා දේනුපවං කමී උපසංගමිද්වා භගවන්තං ඒතද උති නික්ඛමනමනාතේ දාදා උදෝති භගවන් නික්ඛාමි පවිද්දරාමාදී ආරෝති භගවා ඉවෝලවකෝයංකෝ බබහන්නම් ඒතදෝචේ නිංගම තමනාදිආදාවුසෝති භගවානික් හනිත තමනාදිආදාවුසෝති භගමා පාදිසි සතියම්පිකෝ ආලකෝ යක්ඛෝ භගවං තං ඒතදෝ නිංගම තමනාදිආදාවුසෝති භගවා නිකුක ආරාවෝදි භගවා පාන්තතු බම්ති කෝලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච සම ගමනාදිනත්වාං ආවුදෝ නික්කමිසා යන්දේ පරණීයන් දං කරෝහි තේ අයන්තං ගමන පුඤ්ඤාසාමි රදේ කාර්යාකරිස දිත්නං වාදිමේ गिमेन्दामि अदयं वाते पालिर्दामि त्वादये त्वा पादङ्गायां किपितामि नवादो वदामि सदेके लोके समाजके සම්බම්මකේදං සමනක් බ්‍රාහ්මණීයාවදාය ගදේව මනිරාය නිද්දං වාකිපේය අදයන් වාතේ බාලේය ආදේ දුආගයත්වා පාරගංගා අංකිපේ අපිටං වා උදා බුද්ධ යදා කංක වේතේ කෝ යක්ඛෝ භගවං ගංගාතාය අජ්ජබා බුදෙවින්නම් බුරිසන්ද වෙන්නම් කිංගෝ කිංගෝ සුකමාවයාති කිංගෝ අවේ රාදු තරං රදානං අදං ජීවින් ජීවිත අද්දීද වින්නං බුරේ සරුද දෙන්නං ධම්මෝ සුචින්නෝ සුකමාවයාති සං අවේ සාධුතරං රදානං පඤ්ඤාදීවින් ජීවිතමාවුදෙත්තා කතන්දෝ තරති යෝගං කතන්දු තරති අන්වං දුක්ඛං අච්ඡේදී කතන්දු බහන්දාය තරති යෝගං අප්‍රමාදීන කත අවරද්ධාය තරති යෝගං අප්‍රමාදේන අන්න බම්මේන දුක්ඛං අන්දති පඤ්ඤාය පරිදුන්ද කතං දෝ ලබතේ පඤ්ඤං කතං දු බින්දතේ දනං ඉන්දෙන් බම්බෝති කතං මිත්තානිගං අම්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චේන දෝචති අරහතං ධම්මං නිබ්බානපත්ති අනුසා ලබතේ පඤ්ඤං අබ්බමත්තෝ විචක්ඛනෝ අතිරූපකාරේ ධූරෝ අට්ඨාතා වින්දතේ දමං පච්චේන කිත්තිං පම්බෝති ගදං දදං මිත්තානි ගන්තති සේතේ චතුරෝ ධම්මා රද්දස්ස ගරමේ දිනෝ පංචං ධම්මෝ දිතේ චාගෝ රවි පිට චන රෝචති ලෝකං පරං ලෝකං ඊවං පෙච්චන රෝචති ඉංගයන්්‍යේ විමුඤ්ඤන්තෝ බුදු සමණං ධම්මනේ යයිරන්දා දමාචාගා කංචා භියෝ නවිජ්ජති පතන් දානි පුඤ්ජයං බුදු සමණං ආත්මනෝ ආජ්ජ පජානාමි ඕවත්තෝ සංපාය වතමි බුන්දෝ වාගායා ලවිමාගමි ආජ්ජ පජානාමි අත්තරින්නම් මහප්පාං විදෙන්නාමි ගාමාගාමං පුරා පුරං මස්සමානෝ සම්බුන්දං ධම්මස්සත සුධම්මතං ඊවං වත්තාලවකෝ को भगवन्तं एतद् मोक्षे भोगोतम अभिकन्तं भोगोतम සේයතාපි භෝගෝතම නිග්ගුජ්ජිතං වා උපුජ්ජේ පටිච්චං වා විවරේය මොල්ලක්වා මග්ගං ආතිච්ඡේය අන්ධකාරේ වාදේල පජ්ජෝ තන්ධාරේ සක්කුන්දෝ රෝමානි දක්ඛින්ති දේව මේ බම්බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාදිතෝ භවන්තං ගෝතමං දරණං ගච්ඡාමි ධම්මං ච බිකු සංඝං උපාල ධම්මං බවං වාදමෝ දාරේතු අජ්ජදග්ගේ පාරමේතං දරණං ගතං තේ ඒවං මේ දුතං ඒකං සමයං භග මගදේන වීරති දක්ඛිනාගෙනෙන් එකනාලායන් බ්‍රාහ්මණ ගාමේ කෝ තේන කෝපන නමයේන පසේවාරද්වාජස්ස බ්‍රාහ්මණංස පඤ්චමත්තානි නංගලසතානි පයුත්තානි හොන්ති වප්පකාලේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත ජීවර මාදායේන කදීපාරාදජ්ජස් බ්‍රාහ්මණංස කම්මන්තෝ තේනුපසංකප්ප යේන ගාමන සමයේන කදීපාරද්වාජස්ස බ්‍රාහ්මණංස පරිවේදනා වාත්තති අතකෝ භගවා යේන පරිවේදනා තේනුපසංකමේ උප සංකමිත්වා ඒකමන්තං අට්ඨා අද්දනා පොකවි බාරද්වා ජාමලාම්මනෝ භගවන්තං පින්දාටි සම්දිස්වාන භගවන්තං ඒතත වෝච අංකෝ ගමන කදාමිජ වපාමිජ කදිත්වාද වපිත්වාද බුඤ්ඤ වම්මෙ ගමන කදාමිජ වපාමිජ කදිත්වාන වපිත්වාද බුඤ්ජස්සෝති ආම්බිකෝ බ්‍රාහ්මණ කදාමිජ වපාමිජ කදිත්වාද වපිත්වාද බුඤ්ජා නකෝ පනමයං බන්නා බුද්ධානුභෝධෝ ගෝතමන්දිකං වා නංගලං වා පහලං වා පාඨනං වා බලේවද්දේ මාං ගෝතමෝ යමාම්බිකෝ බ්‍රාහ්මණ කකාමජ වපාමජ කදිත්වාද වපිත්වාද පුඤ්ඤා අටකෝ කදී භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ගාතාය අජ්ජමාදී අස්සකෝ පටිජානාදී නත පන්දාන දේ කදින් කදින්න පුච්චිදෝ බ්‍රෝයේ යතා ජානේ මුති කලින් තේ සද්දා බීජං සබෝද්දේ පඤ්ඤාමේ යුගණං ඉරේදා මනෝ යොන්තං සතිමේ පාල පාචනං ගුන්දෝ වචේ ගුන්දෝ ආරේ උදරේ සංඝං කරෝමි නිද්ධානං දෝ රාජ්‍යම් මේ පමෝ च दूर दूरयं योगाके मादिवानां गच्छति अनिवन्दन्तं यथा गन्वान् रोचति रागदिकल्ला रावोदि अमदं गीतं कविं कविद्वान् रम्य दुःखापमुच्यति राजो ब्राह्मणो මාතියාකන්ද වාතියාපායාකං වඩ්ඩෙත්වා භගවතෝ උපනා මුඤ්ඤතු බවං ගෝතමෝ පායානං කද්දකෝ බවං යං ඊ බවං ගෝතමෝ නදප්පලං කවෙන් කවති තේ ආදා භිගේ තං මේ අබෝධනියං සම්පස්සතං බ්‍රාහ්මණේත ධම්මෝ කතා දිවේදං මනෝදං දෙබුන්නා ධම්මේ සතේ බාකුමන මුන්දිරේලා නීනච කේවලීනං මහේසින් හීනාද වං කුං කුංච කෝපවන්නේන වානේන උපාතං සෝකෙත්තං ඊතං පුඤ්ඤපී කස්සෝති තී අතකසයාම් භගවත මේමං වාසං ධම්මේ නක්වාම් බ්‍රාහ්මණ බන්නායන දේවකේ ලෝකේ නමාරකේ සබ්‍රාහ්මණේ දස්සෝන බ්‍රාහ්මණීයා පජාය රදේ මනුසාය යසරෝ පායසෝ බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේ අඤ්ඤද්දදාගතං වාදදාගතං නාවකල්වා තේනේ සම්බ්‍රාහ්මණ සම්පායාලං අබ්බාරිතේවා I, I, සුද්ධේ අපාන කේවා උදකේෝ පිලාපේ අතකෝකනේ බාරද්වාජ බ්‍රාහ්මනෝ සම්බායං අපාන කේ උදකේෝ පිලාපේ උදකේ පක්කිතෝ ජිතායි ජිතායි සම්දුපාද සම්පදූපා ඊයතා පිනාම බාලෝ දිවරන්තෝ උදකේ පක්කිතෝ ජිතායි ජිතායි සම්දුපාද සම්පදූපායති ජිතායි විදිතාය සංගපාද සම්පදූපායති ඒවමේව සෝමායාදෝ උදකේ පක්කීතෝ දිච්චිදාන විදිතාය සංපාද සම්පදූපායති කදී බාරද්වාජෝ භාග්මනෝ සංවිග්ගෝ මාතජාතෝ යේන භගවාදේන උපගංගමි උපගංගමිත්වා භගවතෝ මාසෝපාදේන දිරගානිපදිත්වා භගවන්තං ඒතදරෝ අවිකල්ලෝතම අවිකල්ලං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුද්ධිතං වා උක්කොජ්ජය පටිච්චන්නං ආයවේය මූලස්තවා මග්ගං ආචික්කේ අන්දමාරේ වා තේන පඤ්ඤෝනන්දාරේය ජක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තේ මේවම් සෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාතිතෝ ඒකාම් භගවන්තං ගෝතමං ධර්ණං ගච්ඡාමි ධම්මං ච භික්ඛුනං ගං චේ ලබේයාමහම් බෝතෝ බෝධමල්ලි නන්දිගේ බබ්බජ්ජන් ලබේයන් උපදම් ප්‍රදන්ති කරීබාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ නන්දිගේ බබ්බජ්ජන් අලක්ක උපකම්ජෝ රූපනම් බන්නෝ කෝපනා යන්නා බාරන්දාජෝ ඒකෝ භූපකට්ඨෝ අබ්බමත්තු ආදාවිමායන්තෝ හිරන්දෝ නචර දේව යද්දත්තා කුල පුස්සා සම්ම දේවාකාරම්මාන කාරියං පබ්බජන්ති බ්‍රහ්මචර්ය පරයාලෝනාන්දිසේ ධම්මේ රයං අභිඥාරාජ්ජිකත්වා උපකම්පජ්ජ ව්‍යාසී කේනාදාරුදිදම් බ්‍රහ්මචර්යං කදං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාති අඤ්ඤතරාච වෝපනායත්මා බාරද්දාජෝ අරතං ඕදීති මේවං මේ සුතං ඒකං සමයං භගවා සවද්‍ය වේරති ජේතවනේ නාත බින්දේ අභික්කන්තාය රත්ත්‍යා අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවහං ඕබාදෙත්වා යේන භගවාදේ නුබදං කං උපදං අමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාදී ආකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබා මරාබමං දං බුරිසං මයං පුඤ්ජාම ගෝතමං භගව භගවන්තං බුද්ධමා ධම්මකින් පරාභවතු සුවිජානෝ මවං හෝති සුවිජානෝ පරාභවෝ කාමෝ භවං හෝති ධම්ම දෙන්නේ තං විජානාමේ පඨමෝ සෝ පරාභවෝ භගවා බ්‍රෝහේ කිං පරාභවතු අදම්බං මියාහොං සුන්තේ සම්තේන පුරුතේ පියං අලං ධම්මං රෝචේති තං පරාභවතෝ ඉතියේ තං විජානාම ဒ ුතියෝ සෝ පරාභවෝ යං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුලං යේතං විජානාම ဒ ුතියෝ සෝ පරාභවෝ තතියං විභගවා බ්‍රෝහි කිං පරාභවතෝ නින්දාලීලි රබාලීලි අනුත්තාතාජයෝ නරෝ අලෝකෝද පඤ්ඤානෝ තං පරාභවෝ තං විජානාම තතියෝ දෝ පරාභවෝ භගවා බ්‍රෝහිකින් පරාභවදෝ සියෝ මාතරං වා පිතරං වා ජින්නකං කත යොම්බනං දෝන භරති තං පරාභවදෝ ඉතියේ තං විජානාම චතුන්දෝ දෝ පරාභවෝ මං භගවා බ්‍රෝහි කිං පරාභවදෝ යෝ බ්‍රාහ්මණං වා ගමනං වා අන්නං වා පිවනිම්බකං වාලේන වඤ්ඤේති තං පරාභවෝ ඉතියේ තං විජානාම පංචමෝ සෝ පරාභවං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුකං බවෝද ජින්දෝ පුරිසෝ සෛරඤ්ඤෝ රබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනීතං පරාභවතෝ මුකං ඉතිේතං විජානාම චත්තමෝදෝ පරාබව සන්තමං භගවා බ්‍රෝයේකින් පරාබව ඥාතිම් ගන්ධෝ දනන් දන්දෝ ගොත්තස්සද්දෝතයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේතේ තම් පරාබවතෝ මුකං ඉතිේතං විජානාම රත්තමෝදෝ පරාබව අද්දමං භගවා බ්‍රෝ ඒකෙන් පරා භවතෝ මුකං ඉන්ද්‍රි දුන්දෝ දුරා දුන්දෝ අක්ක දුන්දෝ ජයෝ නරෝ ලද්දං ලද්දං විනාදේ දීතං පරාතං විජානාමෙන් අත්තමෝදෝ පරාභවෝ නමමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුක හේදාරේය සන්තුන්ඩෝ වේදියා සුපරිද්ද විලිද්දති පරදාරේ දූතං පරාභවතෝ ඒතං විජානාමෙන් නමමෝදෝ පරා පරාභවෝ දසමං භගවා බ්‍රෝහි කිං පරාභවතු උපනෝපතෝ ආනේති දිබ්බරුත්තතින් රස්සායිසාන දූපතිතං පරාභවතු ඉතියේතං විජානාම දසමෝසෝ පරාභවෝ ඒකාදසමං භගවා බ්‍රෝහි කිං පරාභවතු මුඛං කුයිසං වා පීරාදි සංනිසිරි අස්මින් තපාබේති තං පරාමේතං විදානාම ඒකාදස මෝසෝ පරාභව දානන මං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං අපවෝගෝ මාතන්නෝ කක්ඛේ ජායතේ කුලේ සෝජ රන්දම් පත්තයසි තං පරාභවතෝ ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ වෙක්කිය අරියෝ දර්ශන සම්පන්නෝ සලෝකං භජති විවංති එවං මේ දුතං ඒකං සමයං බග සාවත්තියං වීරති හේතවනේ අනාථ පින්දිකස ආරාමේ අදෝ භගවා පුබ්බන්න තමයන් නිවාසෙත්වා පත්ත ජීවර මාදාය රාත්‍යං පින්දාය පාවි තේන කොමන ළමයේන අග්ගික වාරද්වාජාත ධම්මනාග නිවේදනේ අග්ගි වජ්ජලිතෝ තියා හෝති පග්ග හිතා භගවා වාගාවද්‍යං ලබදානං පිල්ලාය චරමානෝ ඒනාග්ගික පාරාජ්වාදස්ස භාග්මනස්ස නිවේදනං දේනුපරං අන්දලාභෝ අග්ගික පාරාජ්වාදනාම්මනෝ භගවන්තං දෝරතෝ ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතද් මොක්ඛේ අද්රේව තමනක තද්රේව දලක දිද්දායි දේව මුද්දේ භගවා අග්ගික පාරාජ්වාදෝ බ්‍රාහ්මණං ඒතද් මොක්ඛේ ඥානාදිමත් සම්බ්‍රාහ්මනෝ කුසලං ඕදල කරණේවා ධම්මේ නපන්තං භෝගවතන ඥානාමි වගලං ආවදල කරණේවා ධම්මේ සාදු දේ භවං ගෝතමේ තථා ධම්මං දේ දේතු ඥානේය ඕදලං ආවදල කරණේවා ධම්මේ සායේ තද වූ හෝදනෝ මුපනාහිත පාපමක්ඛීත යෝ නරෝ විපන්නදිල්ලේ මායාවිතං ජන්නාවතෝ ඒකං වාදිදං වාපි යෝදපානානි බින්දදී යන්දපානේ දයානන්දී සංජඤ්ඤාවදලෝ ඉති පරිරුන්දති ගාමානි නිගමානිච නිග්ගාහකෝ ගමඤ්ඤාතෝ සංජඤ්ඤාමේවා යදිවාරඤ්ඤේ යම් පරේසං මමායිතං තේයාමදින්නම් ආදීයති සංඥාවදලෝ නමාදාය චුද්ධමානෝ පලායති නෛතේන මන්තිති සංඥාවදලෝ ඊයෝ වේ කිංචික්ක කම්මිතා පණ්ඩන්මින් වජතං ජනං වන්වා කිංචික්ක මාදේතේ සංඥාවදලෝ ඉති හේතු පර හේතු ධන හේතු චයෝ නරෝ සක්කි බොට්ටෝ මුදා බ්‍රෝති තියතං ජඤ්ඤා වසලෝ ඥාතිනං දකාලං වාදාරේ දුපති දිස්සති දාදාරම්පියේනවා තණ්ඩඤ්ඤාවකලෝ ඉති ඕමාතරං වාපිතරං වාජින්නකං ගතයොබ්බරං පහෝතන්තන භාරති තණ්ඩඤ්ඤාවකලෝ යෝමාතරං වාපිතරං වා භාතරං බකිනින්දගං කන්දිරෝ දේති වාචාය තණ්ඩඤ්ඤා වගලෝ යති යෝ අත්තං පුඤ්ඤිතෝ සම්තෝ අනත්ත මනුදාසති පටිච්චන්නං නේන මන්තේ දීතං ඥානවං යෝ කර්මවා පාපකං කම්මං මාමං ඥාදී ඤ්ඤෝ පටිච්චන්න කම්මන්තෝ තං ඥා වගලෝ යති යෝ පරකුලං ගන්වා බුද්ධාන සුවිජා විභෝජනං ආගතං පරිපූජේ දීතං ඥා යෝමාන බ්‍රාහ්මණං වා රමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං උදාවා දේනවං චේති සංජඤ්ඤා වදලෝ යෝ බ්‍රාහ්මණං වා රමණං වා බද්දකාලෝ බද්දිතේ රෝදේ විවාදාන සදදේ සංජඤ්ඤා වදලෝ සංයෝත පග්ගෝති මොයේන පරිගුණ්ඨිතෝ කිංචෙක්ඛං නිජින්දානෝ සංජඤ්ඤා වදලෝ ඉති යෝ ධම්පානං වමුක්ඛං දේ සරං චන්ද මවදානති නීරෝයන මානේන සංඥාවත රෝධකෝ කදරියෝ තේ පාපිච්චෝ මච්චරී දතෝ අයිරිකෝ අනත්තාපේ සංඥා වදලෝ ඉති යෝබුද්ධම් පරිභාගති යතවා තද්දරාවකං පරිභාජං ආත්තං වා සංඥා යෝනේ අනරාගන්තෝ අරාම් පටිජානති නෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒදකෝ වදලා ධමෝ ඒතේකෝ අසලා උද්දාමයාවෝ ඒ පකාසිතාන ජාජ්ජාවකලෝති නජාජ්ජාවෝ කම්මනාමදලෝති කම්මනාවෝති බ්‍රාහ්මනෝ දදමිනාපි ජානාත යතා මේදං නිදස්සනං චණ්ඩාල පුත්තෝ ගෝපාකෝ මාතංගෝ ඉති විදුද්දෝ යතං පරමම් පත්තෝ මාතංගෝ යන්දු දුල්ලභං ආජුන් දස්සු පට්ඨානං කත් පත්‍යාමාමනාබහෝ හෝදේවයානමාරුය විරජංගෝ මහාපතං කාමරාගා විරාජිත්වා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝ මනංජාති නිවාරේති බ්‍රහ්ම ලෝකෝපපත්ති ආජ්ජායක කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත බන්දවා ඒකපා වේදෝ කම්මේ දෝ අබින්න මූපරිත්තේ දිත්තේව ධම්මේ ගාරය්‍යා සම්පරායේ දුග්ගතින් නති ජාති නිවාරේති දුග්ගාච්ඡා කරහායවා රාජාවකලෝති නජාජාෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝති ඒවබුද්ධයාකි බාරද්දාජෝ නාමනෝ භගවන්තං ඒදනෝ ජාති කන්දං ගෝතම දික්කන්දං භෝගෝතම දෙයතාපිනෝ භෝගෝන්නයතා විලෝකෝතන විකුජ්ජිතං වා කුජ්ජය වරිතන්නං වා විවරය මූලද්වා මග්ගං ආචික්ඛී අන්ධකාරය වාදේල වජ්ජෝ දන්ධාරේ චක්කමන්ත රූපානි දක්ඛින් ඊරමේ වම්බෝසා ගෝතමීනාදීක පරියායන ධම්මෝ පකාදිතෝ ඒවාම් භවන්තං ගෝතමන් සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං උපාදකම්මං භවං ගෝතමෝ දාරේතු අජ්ජතග්ගේ පානෝපේ වේදං වරණං ගතං තී ඒවං මේ සුතං ඒකං සමයං බග වාරාණවියං විහෙරතින් ඉලිපතනේ නිගදායේ තන්ත්‍රකෝ භගවා භික්ඛෝ ආමං තේදී භික්ඛවෝති බදංදී පිදී භික්ඛෝ භගවතෝ බන්ජං සෝසුං භගවායේ තදවෝච තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේ බාරාණදියං විපදනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං බවත්තිතං වම්පතිවත්තියං අමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා කේන ජීවා ලෝකස්මින් ඊයතිදං චතුන්නං අරිය රජානං ආචිත්තනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං අතමේරං චතුන්නං දුක්ඛසං අරිය රජාසා ආචිත්තනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා දුක්ඛමනෝමේ රාජ්‍යස අධික්කන දේශනා පඤ්ඤමනා වට්ටමනා විවරණා විභජනා උත්තානිකම්මං දුක්ඛ නිරෝධස්සං අරිය රාජ්‍යස අධික්කන දේශනා පඤ්ඤමනා වට්ටමනා විවරණා විභජනා උත්තා දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරිය රාජ්‍යස අධික්කන දේශනා පඤ්ඤමනා වට්ටමනා විවරණා විභජනා උත්තානිකම්මං අතාගතේන වික්ඛවේ නරහතා ධම්මා සම්බුද්දේ බාරාණදියං ඉදිපතේ නිදදායේ ධම්මචක්කං පවද්දිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මායේන වා බ්‍රහ්මුණා වා කේනති වා ලෝකස්මී අදිලං මේ සංගතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේතනා පඤ්ඤ බනා වට්ඨ බනා විහරණා විභජනා උත්තානි කම්මං ඒවේද භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානි වජේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලා පණ්ඩිතානිකෝ අනුගාතා බ්‍රහ්මචාරේණං නේයදාමි වික්ඛවේ ඥානෙද්දී වන්දාරිපුත්තෝ දේයදාමි නාතසා පාදේතා එවං මොග්ගල්ලානෝ ලාරිපුත්තෝ භික්ඛවේ රෝතාපත්ති ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති ලාරිපුත්තෝ භික්ඛවේ පෞදි චත්තාරි අරිය රච්ඡානි විත්තාරේන ආචික්කිරුම් දේදේතුම් පඤ්ඤපේතුම් පතපේතුම් විවිධතුම් උත්තානිකා ඉතමෝජ භගවායිනම් වත්තා දුකතෝ මුත්තායාදනා ව්‍යාරම්පාමිසේ තද්දකෝ ආයස්මාද හරිපුත්තෝ අචිරපක්ඛං තද්ද භගවතෝ භික්ඛවා මංසේ ආයෝ විද්දවතියා වදෝති කෝතේ භික්ඛුවන් මතෝ සාරිපුත්තං සමච්ඡන්තෝ දුංහයන් මාදාරිපුත්තෝ ඒතද්ද බෝචේ අකායතේන ආවතෝ වරහතා සම්මා සම්බුද්දේ බාරාණදියං උදිපතේ නිරදායේ අනුත්තං ධම්මදක්ඛම වද්දිනං අප්පදිවාත්ති යනවා දාග්මනේනවා දීවේනවා මාරේනවා බ්‍රහ්මනා වාකේ නැතිවාලෝ යදිනං ජතුං ආර්ය රජානං ආචික්කනා දේශනා පඤ්චමනා බට්ඨපනා විවරණා විභජනා උත්තානි අතමේකං චතුන්නං දුක්ඛස්සං අරිය රාජ්‍යස්සං ආචික්කනා වේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තා දුක්ඛමුදාදාරිය රාජ්‍යස්සං ආචික්කනා වේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛනිරෝධස්සං අරිය රාජ්‍යස්සං ආචික්කනා වේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තා දුක්ඛනිරෝධගාමිනී පරිපදා අරිය රාජ්‍යස්සං ආචික්කනා වේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සමන්තාවෝ දුක්ඛං අරියවාත්තාං ඥාති දුක්ඛං ජරා දුක්ඛං ඥාති දුක්ඛ මරණං දුක්ඛං රෝග පරිදේ දුක්ඛ දෝමං පායාසා දුක්ඛයම් පිටතන නමතිනම් දුක්ඛං සංකිටේන මඤ්ඤපාදානස්කන්ධා දුක්ඛාතාවෝ ජා යාදී නන්දේ නන්දත්තානං තම්මි තම්මි දත්තනිකායේ ජාති සංජායොක්ඛං ජාවිනිකන්ති කන්දානම් පාදභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චදාකෝ ජාති කතමාජාවතෝ ජරායේ තේසං තේසං සත්තානං තම්මේ තම්මේ සත්තනිකායේ ජරාවා ජීරදා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිද්ද දායෝ ආදීන්දයාන පරිපාකෝ යං උච්චතාවතෝ ජරා හතමඤ්ඤාවෝ මරණය දේතං දේතං සත්තානං ධම්මා ධම්මා සත්තනිකායා චිතචවනතා දේදෝ අන්තරදානං මච්ච මරණං කාලකිරියා හන්දානම් බේදෝ කලේ මරග්ග දික්කේපෝ ඉදං උච්චදාවසෝ මරණං අතමෝදාවසෝ ලෝකෝ ලෝකෝ ආවසෝ අඤ්ඤතනතරේනෝ යදනේන සමන්නාගරත අඤ්ඤතනතරේන දුක්ඛලම් මේන බුද්ධෝ ලෝකෝ ජනසෝ ජිරද්දන්තෝ කෝන්තෝ බලෝකෝ අයං උච්චදාවසෝ දෝකෝ අතමංජාවසෝ පරිදේහෝ යෝකෝ ආවසෝ අඤ්ඤතනතරේන වේදනේන සමන්නාගත අඤ්ඤතනතරේන දුක්ඛ ධම්මේන බුද්ධාසා දේවෝ පරි දේවාදීවන වරදීවනා ආදේවිතත්තම් පරිදේවිතත්තම් අයං උජ්ජාවසෝ පරිදේ අතමංසාවසෝ දුක්ඛං යං ආගෝවසෝ ආයතං දුක්ඛං කායතං අරහතං කායතං පස්සං දුක්ඛං අරහත වේදේ සං ඉදං උච්චතාවසෝ පතමංසාවසෝ දෝමනපයං ගෝවසෝ දේසං දුක්ඛං වේදිතං අරහතං මනෝ සම්පස්සං දුක්ඛං අරහත වේදේ සං ඉදං උච්චතාවසෝ දෝමනසා අතමෝදාවසෝ උපායාසෝ යෝගෝ ආවසෝ අඤ්ඤතමන්තරේන බෙදනේද සමන්නාගතං සමන් කරේන දුක්ඛ ධම්මේන පුට්ඨසායාතෝ පායාතෝ ආයාස සත්තං උපායාය සත්තං අයං උච්චතාවෝදෝ පතුලඤ්ඤාවෝදෝ යම් පිට්ඨන ලබති කම්පි දුක්ඛං ආදි ධම්මානං ආවෝ රත්තානං එවං ඉච්ඡා උපද්දතේ ආවතම යන්නේ ධාති ධම්මා ස්වාමනජ වදනෝ ධාති ආකච්චේ යාචන කෝමනේ තං ඉච්ඡා පද්දං දම්පියම් පිටං නලබ්බති තම්පි දුක්ඛං ජරා ධම්මාන ආවතෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති ආවතම යං ජරා ධම්මා ස්වාමනජ වදනෝ රාගච්චේ යාචන කෝමනේ තං ඉච්ඡා පද්දං දම්පියම් පිටං නලබ්බති තම්පි ධාති ධම්මාන ආවතෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති ආවතම යන්නේ ධාති ධම්මා අස්සාමනජ වදනෝ යාදගල් ආගච්ඡයාදිනකෝ අනේදං ඉච්ඡා පත්තම්මං ඉදම් පියං පිච්ඡන් නලබති තම්පි මරණං ආසෝ දත්තානං එවං ඉච්ඡා උපාජ්ජලියෝ තමයන් මරණ ධම්මාසමජ වදනෝ මරණාගච්ඡයාදිනකෝ පනේදං ඉච්ඡා පත්තම්මං ඉදම් පියං පිච්ඡන් नरवदिदम्बि लोकपर्येव दुःखो ननुबाया दम्मानमादो लतानम् निश्च एव निश्च उपद्यम न शोकपर्येव दुःख दोमनान्दोपाया दम्मा सामन च वर्धन लोकपर्यव दुःख दो नदुपाया रा නකෝපනේතං එච්ඡාය පද්දම්බං ඉදම් බියම් බිද්දං නපති සම්පේ දුක්ඛං පතමං ජායෝ සංකිට්ඨේන පඤ්චපාදානස්කන්ධා දුක්ඛලයේති දුක්ඛපාදානස්කන්ධ වේදනානුපාදානස්කන්ධ සංඤ්ඤූපාදානස්කන්ධ සංඛාරූපාදානස්කන්ධ විඤ්ඤාණූපාදානස්කන්ධ මේ උච්චතා උතෝ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතා උතෝ දුක්ඛං ආරිය කර්තමඤ්ඤාවෝ දුක්ඛ සමුදයං ආරිය දත්තයං යායන් තණ්හා බෝනෝ වරිකානන් නිරාගතා තත්ත තත්‍රාමිනන් දේන දේයතේ දං කාම තණ්හා වා තණ්හා විභව තණ්හා ඉදං උච්චනාවෝ සමුදයං ආරිය දාච්ඡං කර්තමඤ්ඤාවෝ දුක්ඛ නිරෝධං ආරිය දාච්ඡං යෝ තස්සායේව තණ්හාය දේද විරාග නිරෝධෝ චාගෝ පරිනිද්දග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අත්තමඤ්ඤාසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය රාජ්‍යං අය මේවා අරිය වට්ටංගෝ මග්ගෝ සේයති ධම්මා දිට්ඨි ධම්මා සංකප්පෝ ධම්මා වාචා ධම්මා කම්මන්තෝ ධම්මා ජීවෝ ධම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අතංගාවෝ නම්මා දික්ඛේ යං යං ගෝවා දුක්ඛ නිරෝධ දුක්ඛේ ඥානං දුක්ඛ නමුදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චදා උදෝ සම්මා දිට්ඨි නමෝදා උදෝ සම්මා සංකප්පෝ නෙක්ඛම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ අහිංසා සංකප්පෝ අයං උච්චදා උදෝ සම්මා සංකප්පෝ නමෝදා උදෝ සම්මා වාචා මුලා වාදා වේරමණී විදුනා වාචා වේරමණී බර්ගා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චදා උදෝ සම්මා වාචා අම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී යදින්නා දානා වේරමණී කාමේතු මිත්‍යාචාරා වේරමණී අං උච්චතා උතු කතමඤ්ඤාගෝ ධම්මා ජීවෝ ඉදා උදවාරි රාගෝ මිත්‍යා ජීවම් බාය ධම්මා ජීවේන ජීවං අපේණං උද්දාවෝ ධම්මා ජීවෝ කතමෝ චාවෝ ධම්මා වායාමෝ ඉදා උදෝ විකෝ අනුප්පන්නානා පාපකානං අකුසලානං ධම්මානං උපාදාය චන්දං ජානේ දේවා යමිති විද්‍යං ආරබති චිත්තං පාද්දානාදි පදාති උප්පන්නානං පාපකාලං අකුසලානං ධම්මානං පානාය චන්දං ජානේති වායන දිවියෙන් වාර්ධි සම්පකන්නාදි වදාති අනුපන්නාං උදාන ධම්මානං උපාදාය චන්දං ජානේති වායන දිවියෙන් වාර්ධි සම්පකන්නාදි පදාති උප්පන්නානං මුදානන්දම් මානණ්ඩිතය සම්මෝදාය බීවභාවය වේ පුල්ලාය භාවනාය පාරිපූර්ණා සම්දන්දානේතුවාය නිමිත්තං වාරිපිදිත්තං පග්ගණ්ණානි පදාදිය මුද්දාවෝ ධම්මා වායාමෝ ගතමාදාවෝ ධම්මා දදේදාවෝ වික්ඛු කායේ කායනුපස්සී වේදියාතාපි සම්පජානෝ සම්මායිනේය ලෝකේ අවිඤ්ඤාදෝ මා වේදනාදෝ වේදනානුපස්සී වේදියාතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනසං හින්තේ චිත්තානුපස්සී විරදියාතා විසම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනසං ධම්මේසු ධම්මානුපස්සී ආදාපි සම්පජානෝ සතිනා විනේය ලෝකේ අවිද්‍යා දෝමනසං අයං උච්චතාවසෝ සම්මා සතිය කතමෝ චාවසෝ සම්මා සමාධි දාවසෝ විකෝ විච්ඡේව කාමේ විච්ඡ කුසලේ ධම්මේ රවිතක්කං රවිදාරං වේකජං වේදි සුඛං පරමාඥානං උපසම්පජ්ජය විතක්ක විචාරාණං ගෝපරමා අජ්ජත්තං සම්පලාදනං ඒතදෝ ඒකෝදි භාවං අවිතක්කං අවිකාරං නමාදිදම් දේති දුකං දුති අජානං උපසම්පද්ද විහෙති ඊතියාද විරාගා උපේනෝ ජයරදී තතෝච සම්පජානෝ දුකං දසායින පටිසංවේ යන්නං අරියාමාදී කන්දේ උපේක පොරතිමා සුඛ විහාරිති තතියංජානං උපසම්පඤ්ජ විපන්දජ මහාන දුක්ඛන්දජ මහාන පුම්බේව දෝමනන්ද දෝමනග්ගානං අත් ගමං අදුක්ඛං අසුඛං උපේකාමාරි රති පාරිදුද්ධින් ගතුත්ත්‍ජානං උපේලම් පජ්ජ රියරති අයං උද්ධතාවෝ ධම්මා සමාධි ඉදං උද්ධතාවෝ දුක්ඛය නිරෝධගාමිනී පටිවදා අරිය රත්න ඉදං තථාගදන ආවුතෝ අරහතා සම්මා සම්බුද්දේ ආරාණදියං ඒදේ බාද සමුදායේ මනෝන්තරා ධම්මචක්කං පවත්ති තං අබ්බති වාත්තියං රාමෝනේන වාබ්‍රාහ්මනේන වා දේවේන වාමාරේන බ්‍රහ්මනාවාකේන ජීවා ලෝකන්නින් යධීදං ඉමේදං චතුං මං අරිය සච්චානං නාචිත්තනා දේදනා පඤ්ඤේබනා පට්ඨේබනා විවරණා විභජනා

the රජ්ජිරෝ හෝසොත්ති හෝතු ගම්බිදා තේන තච්ච වජ්ජේන සොත්ති හෝතු දබ්බ ඒතේන වජ්ජ වජ්ජේනෝ සම්බරෝගෝ විනා සුදං ඒකං ධම්මයං මායස්කා භගවතෝ පසන්නා සාන්ති බන්තේ ජේමායක්ඛා භගවතෝ පාසන්නා තෝ අප්පසන්නා සම්ති බන්දේ නීචායක්ඛා භගවතෝ පාසං අදින්නාදානා වේරමණියා ධම්මං දේසති ආමේසු මිච්ඡාචා අනියා ධම්මං දේසේති සම්තේ යක්කා අපටි විරතා ඒව පානාති පාතා අටේ කානං උත්තේ te remato sé que es la ताप से බුද්ධෝ දීප්පමෝත්තස්ස සබ්බදී අංගේ රසස්ස නාමත්තු කාසක්ක බුද්දස්ස සිරිමතෝ යෝයිමං ධම්මමදේශේ සබ්බ දුක්ඛාපනෝදනං ඊචාපේ නිබ්බුතාලෝකේ යතාබුතං විපස්සේසුං හේ ජනා සෝනා මන්දාවිත සාරදා ඊතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විච්ඡාචරණ සම්පන්නං මන්තං වේත සාරදං යතෝ ගච්ඡති සූර්යෝ ආදිච්ඡෝ මණ්ඩලේ මා යස්ස චුද්දච්ච මානස්ස සංවරේ පේ උජ්ජති යස්ස චොක්කතේ සූරියේ දිවසෝති පෞච්චති නානෝපි තන්ත ගම්බීරෝ समुदसरितोदतो एव समुदसरितोदगो सपुरि ददिश ඉතිරං ආචෙක්කති ජානෝ යං දිසං අபிපාලේති මහරජායසසීසෝ වන්දබ්බාරං ආදීපතේ දතරට්ටෝ ඉපිනාමසෝ රමති නාච්ච ගීතේ ගන්ධම්බේ පුරක්කතෝ පිතස්ස බාවෝ ඒකනාමාති මේසුතං අසීතින් දසයේ කෝච ඉන්දනාමබ්බලා ඒසාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ වේ නමස්සන්ති මහං තං වේතකාරදමෝත පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සාමේකසී අමනුස්සාපිතං වන්දන්තේ සුතං නේතං අබින්නසෝ තස්මා වදේ මාසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං පියේන පේතා පෞච්ඡන්තේ පිසුනා පිට්ඨිමං සිගානාති පාපිනෝ ලුද්දා චෝරානේ

सेसो बन्धानम् आधिपते विरुल्लो इति नाम सो नमते नञ्च गीते हि बन्दे भुराक्यतो उत्था बितास बावो एक नामा तिमे सुतं असे तिंदसे कोच तिंदनामा මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්තේ मां तं वेतसारदं नमो ते पुरिसाजञ नमो ते पुरिसुत्तम कुशलेन समेकसी අනුස්සාපිතං වන්දන්තේ සුතං නේතං අබින්නසෝ අස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පෞච්ඡන්තේ හිටුණා පිට්ටි මන්සිකා පානාති පාතිනෝ ලොන්දා चोराने जाना इतो सदाज्ञिनादिशा इति नाङ्गाधिक्तदिदनो यन्दिपालति महाराजा සසේසෝ කුම්බං දානං ආදිපතේ විරුල්ලායිති නාමසෝ රමතේනං චගීතේහි කුම්බණ්ඩේ පුරක්කතෝ පිතස්ස බාවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මබ්බලා විචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්දේ මාන්තං වේත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමෙක්කසී මනුස්සාපිතං වන්දන්තේ සුතං නේතං අපින්නසෝ අස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම बोतमं याथ्य चोग्याच्य सुरियो आधिंक्यो मंदलीमाः याथ्य चोग्याच्य मानाथ्य दिवसो

समुन्द सरितोदको एव जानन्ते समुदसरितोदको यो स पक्षिमादेश හිතේනං ආචෙක්කති ජානෝ යං දිසං අබිපාලේති මහරජා ජනේතබෝ නාගානං ආදිපතේ උපක්ඛෝ इति නාමසෝ උත්තාපිතස්ස භාවෝ ච ඉන්දනාමා මබ්බලා चापि बुन्दां दिन्वान बुन्दां आदिच्च बन्धूनां दूरतो नमः मान्तं वेतसारदम् නමෝ තේ පුරිසාජං නමෝ තේ පුරිසුත්තම කුසලේන සමෙක්කසී අනුස්සාපිතං වන්දන්තේ සුතං නේතං අබින්නසෝ එවං වදේමසේ ජිරං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරු රම්මා මානෙරෝ සුදස්සනෝ මනුස්සතත් ජානන්තේ අමමා පරිංගා නතේ බිජං බව පන්දේ නපේනේ අන්තේ නංගලා අකට්ට පාකි මංසාලෙන් පරිබුංගන්ති මානුසා අතරං අදු සංසුන්දං සුගන්ධං තණ්ඩුලප්පලං තුන්ඩි කීරේ පචින්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගෝවින්නේ කපුරං කත්වා අනුයන්තේ දිසෝ දිසං පසුං ඒක කුරං කත්වා අනුයන්තේ දිසෝ දිසං ඉත්තේවානං කත්වා අනුයන්තේ දිසෝ දිසං පුරිසවානං කත්වා අනුයන්තේ දිසෝ දිසං කුමාරිවානං කත්වා අනුයන්තේ දිසෝ දිසං මාරවාණං කත්වා අනුයන්තේ දිසෝ දිසං යානේ අබිරුහිත්වා සබ්බාදිසා අනුපරයන්දේ පචාරා पाश्वराजिनो अस्तियानङ् अस्यानङ् दिम्बङ्गयानङ् उपाटिता सदा शिविका चेव මහරජස්ස යසස්සේනෝ තස්සච නගරාවෝ අන්තලික්කේ සුමාපිතා නාට කුසිනාට පර කුසිනාට නාටපුරයා පරකුසිත නාට උත්තරේන කපිවන්තෝ ජනෝගම පරේනච නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දා නාම රාජදානී උවේරස්ස කෝපන මාරිස මහරාජස්ස

नोति पौच्छति पान्तोपपादयन्ति ततो तत्तला ततो तला तेजसि ततो जसि सुरो राजा අරිට්ඨෝ නේමි රහතෝ පිතත් දරණී නාම යතෝ මේක පවසන්තේ වස්සායතෝ පතයන්තේ අවාපි තත්ත බගලවතේ නාම යන්ත යක්කා පෛරුපසංතේ भक्तनीच पालारुक् नानादिजघानायुतायुरपुंस कोकिला कि बे, ीवाङ्गीवकसाध्यन्तट्टव चित्तका कुलीरका වනේ පොක්කර සාතකා සුකසාලික සාද්දෙත්ත දණ්ඩ මානවකානේච හෝපති සම්බ කාලංසා කුවේරනලිනී සදා හිතෝසා උත්තරාදිසායිතිනං ආචික්ඛති ජනෝ යම් දිසං අබේපාලේති माराजायासासीसो यक्कानम् आदिपते कुवेरो इति नामसो रमते न च गीतेः යක්කේහි පුරක්කතෝ උත්තාපිතස්ස බාවෝ ඒකනාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්ද මාබ්බලා ඒතාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනා සූරතෝව නමස්සන්දේ මන්දං වේතසාරදං නමෝ තේ පුරිසාදං ඥා नाम पूरी सुन्दर समेकस्य सी අමනුස්සාපිතං වන්දන්තේ සුතං නේතං අබින්නසෝ අස්මේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං තේ අයං ගෝසමාරිස ආටානාටියා රක්කාලිකුණං විකුණිනං උපාසකාණං පාතිකාණං බුන්දේ ආරක්කාය අවිංසාය පාසු විහාරායාති යස්ස කස්සචි මාරිස බික්කුස්සවා බික්කුණියාවා උපස්ස කස්සවා උපාසිකාය වා අජං ආතානාති භවෙස්සතේ සමත්තා පරියා පුතා සංචේ අමනුස්සෝ යක්ඛෝ වා යක්ඛිනී යක්කපෝත ගෝවා යක්කපෝති ගාවා මත්තෝ වා යක්කපරිසජ්ජෝ වා යක්ක පචාරෝ වා ගන්ධම්බෝ ආ पोतको दम् दोतकोवा पोतिकावा दोतिकाबन्ध मार्तोवा गन्धम् व्य पारि गञ्जो කන්දබ්බ පාචාරෝ වා කුම්බණ්ඩෝ වා කුම්බණ්ඩේවා කුම්බණ්ඩ පොතකෝ ආ කුම්බණ්ඩ පොතිකා කුම්බණ්ඩ මහා සෝවා කුම්බණ්ඩ පාරිසජ්ජෝවා

රාජ්‍යෝ ආ නාග පාචාරෝ ආ දුට්ට සිත්තෝ ගච්ඡන්තං වානුගච්ඡේය සතෙට්ටය නිසින්නම් වා උපනිසෙදය නිපන්නං වා උපනිපජ්ජය මම සෝ මාරිත අමනොස්සෝ ලබේය ධමේසුවා නිගමේසුවා සස්කරං වා කරුකරං වා නමේසෝ මාරිස අමනුස්සෝ ලබෙය ආලක මන්දාය රාජධානියා වත්තුම් වාසං වා සෝ මාරිස අමනුස්සෝ ලබේය යක්කානං සංිතින් ගන්තුං ඔබෙසුනං මාරිස අමනුස්සා අනවයම් පිනං කරේයුං වේවායං අපේසුනං මාරස අමනුස්සාත්තාය පරිපුන්නාය පරිබාදාය පරිබාදේ ඕං අපේසුනං මාරිස අමනෝසා හිතං විපත්තං වේපේ නිකුන්දේයෝ අවිසුනං මාරිස අමනෝ ස්වාත්තදාපිත මුන්දං පාලේයෝ सन्दे मारिसमनुन्दारे वारा जान ආදයන් මහරජාණන් පුරිසකාණං ආදයන් මහරජාණන් පුරිසකාණං පුරිසකාණං ආදයන්ති ඒකෝතේ මාරිස අමනුද්දා මහරජානං අවරුද්දා නාම උච්ඡං තේ පාපේ මාරිස රඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියං තේ රඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදියන්තේ නරඤ්ඤෝ මාගරස්ස පුරිතකානං පුරිතකානං ආදියන්තේ ඒකෝතේ මාරිස මහාචෝරා රඤ්ඤෝ මාගදස්ස अवरुदानां बुद्धे एवमेव को मारितन्तेऽमनुदा चन्द्रारुन्द्र रवसारेव महाराजानाम् පුරිසකානං पुरुषकानम् आदियम् පුරිසකානං පුරිසකානං ආදියන්ති ඒකෝතේ මාරිත අමනුද්දා මහරජානං අවරුද්දා නාම උද්දන්තේ යෝ ඒකෝතේ මාරිස අමනුස්සෝ යක්ඛෝ වා යක්ඛිනේවා යක්ඛ පොතකෝ වා යක්ඛ පොතිකා වා යක්ඛ මාමත්තෝ වා යක්ඛ පාරිරාජ්‍යෝ වා යක්ක පචාරෝ වා ගන්ධබ්බෝ වා ගන්ධම්බී වා ගන්ධබ්බමා මත්තෝ වා ගන්ධබ්බ පාරිරාජ්‍යෝ වා गन्धव्यपचारो वा कुम्बण्डो वा कुम्बण्डेवा कुम्बण्डपोतको वा कुम्बण्डपोतिका वा कुम्बण्डमहामत्तो वा कुम्बण्डपारि සජ්ජෝවා කුම්බණ්ඩ पचारो वा नागो वा नागिनी वा नागपतको वा नागपतिका वा नागमामस्तो චිත්තෝ භික්ඛුං වා භික්ඛුණෙන් වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡේය හිතං වා උපතිට්ඨේය නිසින්නම් වා උපනිසීදේය නිපන්නං වා උපනිපජ්ජය මේවං යක්කානං මායක්කානං සේනාපදීනං මාසේනාපදීනං උජ්ජාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං ආයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ ඒතේති අයං යක්ඛෝ अय्याब्ब इन्द्रदे अयं यो विंस अयं यु च देदे मदमे सन् මායක්කානං සේනාපදේනං මාසේනාපදේනං හින්දෝ සෝමෝ වරුණෝච भारद्वाजो प्रजापते अन्दनो कामदेष्टो च किन्नो गाण्डो निगाण्डो च सुतो च मातेनो च वो नलो राजा जाने गिरो हेमवतो

නෙත්තේ ච මන්දේයෝ අංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නා සුමුකෝ දදිමුකෝ මනිමානි චරෝ දීගෝ අතෝ සරිස්සකෝ සහ ඉමේදං යක්කානං ආයක්කානං සේනාපදේනං මාසේනාපදේනං උච්චාපේ තබ්බං වික්කන්දි තබ්බං විරවේතබ්බං ආයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ ඒතේති අයං යක්ඛෝ බිහෙතේති අයං යක්ඛෝ ඉන්දති අයං යක්ඛෝ විහිංසති අයං යක්කෝ නමුංජති අයං කෝසාමාරිස ආටානාටි ආරක්කා බික්කුණං බික්කුණී උපාසකානං පාසිකානං බුන්දියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති අන්දච දානි මයං මාරිස ගච්ඡාම බෞකිච්ඡා मयं बहु करनी आती यस्दानी तुम्मे मारा जानो कालं माञ्या चाती हतको चप्तारो महारा राजा ओट्टायासना भगवन्तम् अभिवादेन्वा पदाकिनम् कत्वा तत्देवन्तर අක්ඛා උට්ඨායසනා අපේ කාච්චේ භගවං තං අභිවාදෙත්වා පාදක්කේනං තර දායින් සෝ අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සෝ සම්මෝදනියං කතං සාරාණියං වේති සාරෙත්වා තද්දේවන්තර දායින්සු අපේ කච්චේ භගවාතේනං ජලින් පනාමෙද්වා තත්තේ වන්තර දායින් සෝ අපේ කච්චේ නාමකොත් තං සාවෙත්වා තත්තේ වන්තර දායන්සු අපේ කාච්චේ තුන්නේ බුදා तेवान्तर दाये सुते एतेन सञ्च वाज्येन उपस्वामिं दूते स चवाञ्जेनया उप स्वामिं सञ्च amén,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 රුණිකෝ නාතෝ හිතාය සම්බපාණිනංගුරෙන් වා පාරමී සම්බාපන්තෝ සම්බෝධි මුන්ද මංගේතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සංඝානං නන්දි වන්දනෝ එවං තුයං ජයෝතු ජයස්සු ජය මංගලං සංකන්තා බුද්ධ රතරං ඕසදං උන්දමං වා හිතන් දේව මනුස්සානං බුද්ධතේ ජේන සොන්දිනානස්සං දුපත්වා සම්බේ දුක්ඛා භූප සමෙන් දුතේ සංකන්දා ධම්ම රතනං ඕසදං උන්තමං වරං පරිලා භූප සමනං ධම්මතේ ජේන සොන්දිනානස්සං දුපත්වා සම්බේ භයා භූප සමෙන් දුතේ සංකන්තා සංගරතනං හෝතදං මුන්දමං වරං ආඋනේයං පාඋනේයං සංගතේ ජේන සොන්දිනානස්සන් දුපන්දවා සම්මේ රෝගා උපසමින්දුතේ අංකින් සිරතනං ලෝකේ විජ්ජති විවිධා පුත්‍රා රදනම් බුන්ද සමන්නම් දේ තස්මා සොන්දිවාන්දුතේ अङ्किञ्चिरतनल्लोक्य बीजति विविदा पुतो रदानन्दं तमन्नश्चेदस्मात् बान्धुते रङ्गिं चिरनं लोके बीजति विविधा पुतो रतनन्दं गमन्नश्चेदस्मात् बान्धुते रङ्गिं चिरतं लोके बीजति विविदा पुतो रतनन्द तस्मा न्तुतेनास्ति मे शरणङ्गण्यम् बुद्धो मे शरणं ते जय मङ्गलम् नास्ति मे शरणङ्गण्यम् धम्मो मे शरणान्वरान्येतेन सञ्जवाज्ये හෝතු තේ ජය මංගලං අත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් දේතේන පංච වජ්ජේන හෝතු තේ ජය මංගලං සන්දදින්දාති සරණ සරණාලෝ චරේවා බුම්මා බුම්මා චරේවා ගුණගණ ගානබ්බයවටා සබ්බකාලං හේතේ දේවාවර කන කමයේ මේනුරාජොය සන්තෝ මුනිවර වචනං සාදවෝ මේ සුනන්දු සබ්බේසු චංග වාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මේ කතම් පුඤ්ඤං සබ්බ සම්පන්ති සාතකං සබ්බේ සංනුමෝදිත්වා සමන්ත ශාසනේ රතා පමාදරහිතා හොන්දු ආරක්කාසු විශේෂතෝ शासनश्च बुद्धि भवतु सम्बदा शासनम् वि च लोकम् च देवा कन्तु साम्बदा साद्दिन्वन्तु सुखी शाम्बे परिवारे रात्र अनेकासुमनावन्तो साध्यैनाति विराजसो वा चोरतो वा मनुष्यतो वा मनुषतो वा गितो वा उदकतो वा साजतो वा कानुकतो वा कण्टकतो वा नास्को वा जनपदरोगतो वा सद्दम्मतो वा असन्निष्ठितो पुरिसो चण्डापि आश्रमि गो न कुङ्गुरैवीक्षितमणिषा प्रवेपीयाच्च तराच्च शोकर मयिषाक न वा नानारोगतो वा नानाौपादवतो वा नन्दोनि पट्टाय तथा दश पारमियो दश उपपारमियो दश परमस्य पारमियो पञ्चमा परिश्च बोधिशोचर्या पश्चिम भवे गावकन्दि अभिनिगमनं प्रदानविर्यम्बोधिफलङ्के मारविजयं सभ्युत ज्ञानपरिवेदम् ते सव्येऽपि मे बुद्धगुणे आवर्जिता देशालि देशो दे सुपवानन्दरेषु दियामरात्रिम् करन्तो आयस्म आनन्दप्ते आनन्दत्ते रयकारुण्यचित्तम् වජ්ජේන දුත්තිතේ හෝතු සබ්බදායතේන සංජ වජ්ජේන ජය මංගලං ඒතේන සංජ වජ්ජේන අබදුංගං විනාශතු विवचन्तु सबोविनः स तु माते भवद्वन्दरायो सुखीकायुगो भवतु सभ्यमङ्गलं रक्कन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन सदा स्वी भवन्तु ते भवतु सभ्यमङ्गलं रक्कन्तु सब्बदेवता सब्बसङ्गानुभावेन සදා සම්දේ භවන්තු තේනක්කත්තරංග භූතානම් පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තුයං උපද්ද වේනක්කත්යං කබූතානම් පාපක්කා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තුයං උපද්ද වේනක්කත්යං කබූතානම් පාපක්කා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්ද වේමි जीवो वस्य सुकारेण स्वस्य सम्बन्धियोतु च रीतो भवतु लोकोश राजा भवतु दम्मिकोति වාසනාවන්ත පින්වත්නි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 ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛා ආපදං සමාධිය අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං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 පඤ්ඤායිකානී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආම භන්තේ සතු සතු ලෝතර බුදු පියාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් යුතුව ලෝවැසි සත්‍යයන්ගේ සියලු ලෙඩ රෝග සුවපත් කර ගැනීම සඳහා දුක් දුම්නස් සුවපත් කර ගැනීම සඳහා ඇතිවන්නා වූ ව්‍යසන විපාත් දුරු කර ගැනීම සඳහා ඉමහත් කරුණාවෙන් යුතුව දේශනා ක්‍රාන්ති දුණු ਸਰවරාත්‍රික පිරිත් දේශනාවට ඇහුම්කන් දෙන්නට යෙදුණු ලෝවැසි පින්වත් ඔබ සිල් දෙනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාද බලයෙන් අනන්ත වූ පිරිත් ධර්මයේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී භාවය සහ චිරජීවනයේ සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ජාතික ගුවන් විදුලිය වශයෙන් යන්තම්පලාව ශ්‍රී මුදලින්දාරාම විහාරස්ථානයේ සිට ඊයේ උදේ පටන් මේ වනතෙක්ම සජීවිව සියලු පෝයදා වැඩසටහන් විසිරුවා හරිමින් ලෝකේ සත්වයාගේ සැනසීම සඳහා ධර්ම දාණය ලබා දීමට ස්වාමින් වහන්සේ ඇතුළු සියලු පින්වතුන් හැමදෙනාම ඒ සඳහා භාග්‍යවන්ත වුණා දායකත්වය දරන්නට යෙදුණා පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් සහ ආශිර්වාදයෙන් සියලු ලෝවැසි සත්වෝ හැම දිනාම නිරෝගී වේවා සුවපත් වේවා ආයුරාෝග්‍ය ආදි සම්පත්තියම සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ උත්තරීතර පුණ්‍ය කර්මය સિદ્ધ කර ගැනීම සඳහා නිරන්තරයෙන් මතහිත දෙන්ට යදුණු අනුග්‍රාහකත්වයෙන් දරන්ට යදුණු සියලුම පින්වතුන් මා මේ වෙලාවේදී සිහිපත් කරන අතර විශේෂයෙන් මේ පින්වත් හැමදෙනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී භාවය සහ චිරජීවනයේ සැලසේවායි සිහිපත් කරනවා. ඒ අතර ඊයේ දවස පුරාවේදී සඳහන් කරන්න නොහැකි වූ විශේෂයෙන් හේවිසනාදේ සඳහා දායකත්ව දරන්ට දුණු යන්තම්පලාවේ සුන්දරාපොළ පදිංචි නුවන් මහත්මයා සහ දීරසිංහ මහත්මයා කියන මේ පින්වතුන් දෙපළද මා මේ වෙලාවේදී ඊයේ සඳහන් කරන් තිබුණු සුපින්වතුන් අතරට මේ වෙලාවේදී සිහිපත් කරමින් යැත්තන්ට තුන්ඩුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා පින් දෙන අතර මියගිය සියලු මව්දමෝපියන්ට මේ පින් අනුමෝදන්ව සැපවත් වෙන්නයි කියලා පින් අනුමෝදන් කරනවා. මේ උත්තරීතර පුණ්‍ය කර්මය සඳහා වැඩම කරන්නට දුණු ගරුතර මහා සංඝරත්නයේට තුන්රුවන්ගේ ආශිර්වාද සහ නිදුක් නිරෝගී භාවයේම සැලසේවා ලැබේවා රංගිරේ මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මාධ්‍ය ජාලයේ බෞද්ධංශයේ පින්වත් සමන් මහත්මයා සහ සෞම්‍ය මහත්මයා ඇතුළු කාර්මික මණ්ඩලයේ පින්වතුන් හැමදෙනාටත් ජාතික ගුවන්විදුලියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිළු පින්වතුන්ටත් නිදුක් භාව නිරෝගී භාවය සහ තුන්රුවන්ගේ ආශිර්වාදෙම සැලසේවා ලැබේවා සුවහසක් ලෝවැසි පින්වතුන්ට නිදුක් භාව නිරෝගී භාවය සහ චිරජීවනයේ සැලසේවා ඒ වගේම තමයි ඔබ හැම දිනාගම යහපත් සිතුවිලි පරමාර්ථ සාරමුණු මුදුන්පත් වේවා මේ රටට යහපත් භව ජනතාවට සුවපත් බව උදා වෙලා විශේෂයෙන්ම මේ රට තුල තමන්ගේ ජීවිත යහපත්ව ගත කර ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වයක් වන්නට ආශිර්වාදයක් වන්නට මේ පින්කම හේතු වාසනාවන්ත වෙත්වායි පින් අනුමෝදන් කරන අතර විශේෂයෙන්ම මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයේ බලයෙන් ඔබ අපි හැමදෙනාටම මෙලව සහ පරලොව සැනසෙල්ල හදාගෙන සියලු කෙලෙස් ධර්ම ටික ටික අඩු කරගෙන සංසාරගත ජීවිතෙන් එතරව ලබන උතුම් වූ නිවනින් සැනසීම ලබා ගන්නට මේ සිද්ධ කළ උත්තරීතර වූ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මය හේතු ආස්නාවන්ත වෙත්වා කියලා කවුරුත් සාදුකාරකින් පින් අනුමෝදන් වෙන්න සියලු ලෝවැසි සත්වයන් ධර්මයෙන් සැනසෙත්වා සූපත් වෙත්වා නිදුක් නිරෝගී භාවයටම පත් වේවායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. ඊයේ පෙරදුණු පින්බර ඇසලපුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ජාතික ගුවන්විදුලියේ සොදිශ්‍ය සේවාවේ පූජා සදම් වන්දනාව අප ඔබට ගෙනු ලැබුවේ කුරුණෑගල යන්තම්පලාව ශ්‍රී මුදලින්දාරාම විහාරස්ත පුණ්‍යවන්ත භූමිය සිට 1937 වර්ෂයේදී එදා සතර දිගින් වැඩම කොට වදාළ මහා සංඝරත්නයේට නවත්තන් ගැනීම සඳහා මුදලිවරුන් විසින් පූජා කළ බිම් කඩකයි මේ විහාරස්ථානය ආරම්භ කරන්නට යෙදුනේ. මේ විහාරස්ථානය විවිධ යුගවල සංවර්ධන මාවතට ගෙන යමින් තිබියදී මේ විහාරස්ථානය වර්තමානයේ බොහෝ දිනාගේ වන්දනමානයට ගෞරවයට පාත්‍ර වන ස්ථානයක් බවට පත් කරන්නට වර්තමාන විහාරාධීශවර කුරුණෑගල යන්තම්පලාව ශ්‍රී මුදලින්දාරාමය බුළුවල ශ්‍රී දේවසිංහාරාමය යන උභය විහාරාධීශවර වයඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය බුලුවල දීපානන්ද ස්වාමින්දයන් වහන්සේට හැකියාව ලැබුණා. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, තරුණ නායකත්වය, සතර පීරුවේ දායක ප්‍රසාදින් හා එක්ව කටයුතු කිරීම ආදී ගුණාංග රාශියක් පදනම් කරගෙනයි මේ විහාරස්ථානය විහාරයක අවශ්‍ය කරන්නා වූ සියලුම අංග ඇතුළත් රමණීය විහාරස්ථානයක් බවට පත් කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණේ. ඒ නිසායි උන්වහන්සේගේ අනුශාසකත්වය, උපදේශකත්වය සහ දායක ප්‍රසාදින්ගේ එකතුවත් පෙරදරි කරගෙන ගිය වර්ෂයේ වගේම මේ වර්ෂෙත් ජාතික ගුවන්විදුලිය පූජා සදම් වන්දනාව මේ විහාරස්ථානයේ සිට පවත්වනු ලැබුවේ. සුපින්නතුනි අප හැමදෙනා උන්වහන්සේට සාදු නගක් දෙමින් නිදුක් නිරෝගීව চিරාත් කාලයක් මේ විහාරස්ථානය පමණක් නොවේ උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදු කරන්නට තිරුවන්ගේ ආශිර්වාද ලැබේවායි අපි සාදු නදක් දෙමින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන ගෞරවනීය මහා සංඝරුවන ඒ උතුම් වූ පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරනු ලැබුවා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගීව ශාසනික ආගමික කටයුතු සිදු කරන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපින්නතුනි මේ විහාරස්ථානයේ සහ සම්බන්ධ වෙමින් ඒ සමගම විහාරස්ථානයේ දිවෙන සංඝාවාසය සහ ඔබ ප්‍රදේශයේ විවිධ ආකාරයේ ආගමික කටයුතු සිදු කර ගැනීම සඳහා අපේ නායක හාමුදුරන් වහන්සේ සම්බන්ධ කරගන්නට උන්වහන්සේට ආරාධනා කරන්නට ඔබට අවශ්‍ය වන්නට පුළුවන්. එසේනම් ඔබ කතා කරන්න 077 20යි 39යි 261 එසේ නැතහොත් 0.37යි 22යි 32යි 528 දුරකථන මාර්ගය ඔස්සේ පූජා සදම් වන්දනාව විශේෂයෙන්ම ගෙනීම ඔස්සේ අපි මේ මොහොතේදී මේ විහාරස්ථානයේ සිට ප්‍රාර්ථනා කර සිටිනවා රට කරවන ඇත්තන් සිළුම දෙනාට මේ රට සංවර්ධනය කරාගෙන යන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා තිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ පක්ෂ විපක්ෂ හැම දිනාටම ඒ කාර්ය කරන්න තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි අපි මේ විහාරස්ථානයේ වැඩ කරන උතුම් වූ බෝධිරාජනන් වහන්සේ අභිසිත ප්‍රාර්ථනා කර සිටමු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන්, හඩ්සන් සමරසිංහ මැතිතුමන්, අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මෛරි අබේසිංහ මහත්මිය, සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මැතිතුමන්, ආගමික අංශයේ ප්‍රධානී සරත් පීරිස් මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලුම දෙනාගේ සවිශේෂ දායකත්වය මේ පූජා සදම් වන්දනාව ගෙනීමේදී ලැබුණු බවත් මේ මොහොතේ අප සිහිපත් කරන්ට කැමතියි. පූජා සදම් වන්දනාව ගෙනීමේදී බෙත්බර දායකත්වයේ ජාතියේ මහා පහන් පැඹ ලංකා බැංකුව සමගින් පියෝඩේ විහාරස්ථානයේ වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන ලැබුවා කුරුණෑගල මුත්තේපුගල අශෝකා කට්ටිස් ආයතනය කුරුණෑගල සාරා එන්ටර්ප්‍රයිසස් ආයතනය නාරම්බල දම් පැලස්සේ පදිංචි විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රංජනී තෙන්නකෝන් මණිකේ මහත්මිය. ඉතින් මේ සියලුම දෙනාගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ව්‍යාපාර කටයුතු දියුණු වේවා. තෙරුවන් සරණින් තවදුරටත් ඒ අයගේ කටයුතු කරන්නට හැකියාව ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. පූජාපතන් වන්දනා දිනෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ කාර්ය මණ්ඩලයෙන් ලද දායකත්වයක් මේ මොහොතේදී අපි සිහිපත් කරන්නට කැමතියි. ඇසලපුර පසළොස්වක පොහේ නිමිති කොටගෙන අපගෙන පූජා සදහම් වන්දනාවේදී බාහිර ප්‍රචාරක අංශයේ කාර්ය මණ්ඩලයෙන් ලද දායකත්වය අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් බාහිර ප්‍රචාරක අංශය වෙනුවෙන් කාර්යභාර නිලධාරී කපිල ප්‍රියන්ත, කාර්මික නිලධාරී රවීන්ද්‍ර ප්‍රනාන්දු සහාය ලබා දුන්නා අජන්ත ප්‍රියදර්ශන වැඩසටහන ගෙනීමේදී නිවේදන නිෂ්පාදන කටයුතු බද්‍රජිත් සෞමි කුමාර සමග මම ප්‍රදර්ශන සමන් කුමාර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට සුරු නිවේදක ගාමිණී මෙරිණගේ ඔබගින් ලද දායකත්වයට අපි මේ මොහොතේදී තෙරුවන් සරණ පෙරදරිව සිහිපත් කරමින් යලිත් සම්බන්ධතාවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරිට ලබා දෙනවා යලිත් දිනක මේ පුණ්‍යවන්ත ස්ථානයේ සිට පූජා සතම් වන්දනාවකින් හැමෝමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සාමීය සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත යුගයක් උදා වේවායි ප්‍රාර්ථනීය තබ්මින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි